ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදංච පජානාති එත්තාවතා කෝ ආවුසෝ අරිය ශාවකෝ සම්මාදිට්ඨියෝති සබ්ජිකතාස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පදාදීන් ගමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මන්ති සද්ධා උච්ච සම්පන්න පින්වත්නි අපි භාවනා යෝගී පිටසතුන් වන්නකොට අපි දීර්ඝ දවස් කීපක භාවනා වැඩමුළුවක ගත කරන්නේ ඒ සඳහා අපි හැමදාම හැන්දාවට චාරිත්‍රාක් වශයෙන් වගේ ධර්ම දේශනාවක් මාර්ගයෙන් අපේ භාවනාවට අවශ්‍ය ධර්ම කාරණා ලබා ගැනීම කරගෙන යනවා. සමහර විටක සමහර ඇත්තෝ ඒ ධික භාවනාවට සම්බන්ධ නොවි දවසේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන වශයෙන්ුත් සම්බන්ධ වෙනවා. මේ දෙකම යම් ආකාරයකට ගුණයක් ලබා ගැනීම සඳහා අපි ධර්ම දේශනාවක් වශයෙන් පැවැත්විය යුතුයි කියන අදහසත් ඉතුරු කරගෙන මේ සම්මා දිට්ඨි සූත්‍රය අනුව තමයි මේ ධර්ම දේශනා මාලාව පවත්වන්නේ. ඉතින් මේ තාක්කල්ලේ සම්මා දිට්ඨි සූත්‍රය අනුව සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ මහා ප්‍රඥාවෙන් කරුණාවෙන් යුක්තව දවසට එක එක කාරණා පෙන්නමින් යම්කිසි ආර්ය ශ්‍රාවකයෙක් සම්‍යක් සම්‍යක් දෘෂ්ටිගත වෙන්නේ කොහොමද කියන එක විස්තර කරගෙන ආවා. මේක ඇත්තටම මේ පොත පාදගෙන ඉන්නේ පටිච්ච සමුප්පාදයටයි. ඒ කියන්නේ ශාසනයේ තියෙන බොහොම ගැඹුරකටයි. ඊයේ අපි සාකච්ඡා කරේ මේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා මේ පුංචි බුද්ධහාගංකාරය පවා දන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීම ලබා ගැනීම සම්‍යක් දෘෂ්ටිය පහළ කරගන්න හැටි. ඉතින් ඒකදී අපි පුළුවන් තරම් උත්සාහ කළේ මේ දුක්ඛ සත්‍යය කියලා කියන්නේ මේ චිත්තක්ෂණයේ අස්පනා අපිට මේ දැන් තියෙන දෙයක් බව වටහා ගන්න. ඒ වගේ මේකට හේතු වෙන සමුදේ සත්‍යයත් <clears throat> මේ චිත්තක්ෂණයේම වටහා ගන්න හැක්කක් වත්. තේරුම් ගන්න. එතකොට මේ වටහා ගැනීම තුලින් මේ චිත්තක්ෂණයේදීම අදුගානේ පදංග වශයෙන් චිත්තක්ෂණයට සීමා වෙච්ච වශයෙන් හෝ එහෙම නැත්නම් නැවත නැතු නොවන ආකාරයක නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න පුළුවන්. ඒ සඳහා ඇති මාර්ගය එතකොට හොඳට ඒ අවබෝධ වීමත් එක්කම තියෙනවා. මේක විශාල දේශනාවක විශේෂම සරුවත් දේශනාවක තියෙන බොහොම විප්ලවකාරී අදහසක් මේ චිත්තක්ෂණය ඇතුළට මේ චතුරාර්ය සත්‍යෙම ගොනු කරන්න පුළුවන් කියන එක. ඒක එවකට පැවතිච්ච සමයාන්තර දර්ශනවල කවදාකවත් පිළිගත්ත දෙයක් නෙවෙයි. මිනිස්යාට එහෙම තමා වශයෙන් පිරිසුදු වෙන්න බෑ. ඒක සඳහා අනිවාර්යයෙන්ම ਸਰව බලධාරී දිවි කෙනෙක් හෝ භ්‍රම පදාර්ථය හෝ එහෙම නැත්නම් මේ දිව්‍යමය ශක්තියක් තිබිය යුතුයි කියන අදහස තමයි ඒ සර්වඥාන් වහන්සේ ලෝකේ පහළ වෙන කාලේ තිබුණේ. ඒ බොහොම තදින් මුල් බහගෙන තිබුණා ඉන්දියානු දර්ශනය. අද දක්වාම යන තරම් බොහොම මුල් වහගත දෙයක්. ඒ නිසා මේ චිත්තක්ෂණය නිවන් ලබන්න බෑ මේ ජීවිතේ නිවන් ලබන්න බෑ කියන එක පැපතිච්ච ස්ථාවර පිළිගැනීම. නමුත් සර්වචනාංශයේ ඒක තාමත් ප්‍රායෝගිකව ඒ වගේම තර්කයට අනුව ඔකම කෙනෙකුට අහලා තේරුම් ගන්න පුළුවන් මට්ටමට හැකියාවය මේ ජීවිතේම නිවන් ලබන්න පුළුවන් භාවය ඔප්පු කරලා පෙන්නන. ඒ ඔප්පු කරලා පෙන්නකොට මේ චිත්තක්ෂණ ඇතුළත මේ හතරම කියනවා කියන එක හොඳටම කැපී පේන්නේ අපි මේ ඊයේ කතා කරපු ධර්ම දේශනාවේ සම්පින්දනය කිරීමක් වශයෙන් ගත්තොත් ඒ රෝහිතස්ස සූත්‍රයේදී සර්වඥාන්ව සඳහන් කරනවා මේ බඹයක් පමණෝ මේ ශරීරයෙහි මම දුක් පනවා වදාරා. මේ ශරීරයේ බඹයක් පමණ උස වූ මේ ශරීරයේ තුරම මේ දුක මේ බඹයක් පමණ වූ ශරීරයේ තුලම දුකට හේතු වෙන තෘෂ්ණාව මේ බඹයක් පමණ වූ ශරීරයේ තුලම සමුදේ නිරෝධ සත්‍ය තියෙනවා. මේ බඹයක් පමණෝ ශරීරය තුලම මාර්ග සත්‍ය තියෙනවා. ඉතින් මේක කාටවත් ඒ නිසා කොලවන්න බැරි જાති ප්‍රකාශයක් වඩපත් වෙනවා. අපි සාමාන්‍යයෙන් සතිපට්ඨාන භාවනාවලදී ඒ සතිය පිහිටුපු බවට අප්‍රමාද වෙච්ච බවට පෙන්වන්නේ මම දැන් මෙතන කියන මානි. නම් වෙලාවක හිත මෙතනට මං ළඟට මේ චිත්තක්ෂණයට ගත්තනම් මේ හිත අප්‍රමාදී හිතක් සතිමත් හිතක්. ඉතින් ඒ චිත්තක්ෂණය පමණමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. මේ චිත්තක්ෂණය පමණමයි දුකට හේතු වශයෙන් සමුදය වටහා ගන්න පුළුවන් වෙන්නේ. ඒ චිත්තක්ෂණයමයි කවදා හෝ නිවන් ලබනවන වර්තමාන චිත්තක්ෂණයමයි ලබන්න වෙන්නේ. ඒකට පාර පෙයට පෑදෙන්නේ නැත්නම් න්‍යාය මාර්ගය පෑදෙන්නේ මේ චිත්තක්ෂණය. අනේ චිත්තක්ෂණයම මම කියන මේ බඹයක් පමණ වූ ශරීරය තුළට ගෙනලා වෙන්න තැනක් තමයි රෝහිතත් සූත්‍රයේ තියෙන්නේ. ඒ නිසා මේ චිත්තක්ෂණයක තියෙන වටිනාකම ක්ෂණ සම්පත්තියේ තියෙන වටිනාකම බොහෝමත්ම නැත්නම් මේ කාලයේ තියෙන වටිනාකම බොහෝමත්ම උච්ච විදිහට දෙන්නපු සාස්ෘණ වහන්සේ නමක් තමයි මේ ගෞතම සිරිසර්වඥන් වහන්සේ. අනෙකුත් සෑම ඇත්තම අනිවාර්යයෙන්ම මරණින් මත්තේ. මරණින් පිට තමයි නිවන ලබා ගන්නට උත්සාහ කරලා තියෙනවා. උත්සාහ කරලා තියෙනවා. කියන්නේ ධර්ම දේශනා කරලා තියෙනවා. ඉතින් මේක පසු කාලීන බුද්ධ ආගමේ ටිකක් මලකඩ කාච්ච ගතියක්, දුර්වල වෙච්ච ගතියක්, එහෙම නැත්නම් පිළිගන්න ටිකක් අපහසු අමිහිරි ගතියක් පේනවා. හැම වෙලාවෙදීම දැන් මේ අපි පාරමිතා පුරනවා විතරයි මත්‍යදී නිවන් ලබන්න පුළුවන් නේ කියන අදහස මිස මේ ජීවිතයේ බණ සමත භාවනාවක් කරලා සමාධියක් ධානයක් ලබන්න බැරිය මේ ජීවිතේදීම මාර්ගඵලයක් ලබන්න බැරිය කියන එක බොහෝමත්ම තදින් මුල් බැලලා තියෙනවා. නමුත් ඇත්තටම මේ ලංකා ඉතිහාසය වුණත් අවුරුදු 10කට විතර ඉස්සර බලනකොට නම් ඒ වගේ ඒ මලකට කාච්ච අදහස් තිබුණා නෑ. ආසනය කියලා කියන්නේ නෛර්යානික දෙයක්. මේ ජීවිතේ මාත්‍යක එකක් බවට සාක්ෂි තිබිලා තියෙනවා. බණක් කියවිලා තිබුණා. ලකුණු තිබිලා තියෙනවා. ඉතින් මේක ගැන මේ උපහාසයෙන් මේක ගැන කොච්චරක් අපි අද පිළිහිලා නැත්නම් අපි අද ඉන්න තත්වය කෙලසිලා තියෙනවද කියලා බලනවනම් ගුරුමෙන් මේ රටට වැඩි මුල් මුල් කාලේ ස්වාමීන් වහන්සේලා දැකලා තියෙනවා ලංකාවේ හැම කෙනෙක්ම මැරිච්චාම මේ නිවන් සප ලැබේවා කියලා බෝටයක් ගන්න. ඒ කියන්නේ ලංකාවේ නිවන් සප ලැබීමට ලේසිම වැඩේ මැරණ එක. මරණය වුණා නම් ඊට පස්සේ නිවන් සප ලබයි. ඒ නිසා කවුරු මැරුණත් නිවන් සප ලැබේවා කියලා බෝට් ගන්න නිසා ඒ ස්වාමීන් වහන්සේ කියනවා ලංකාවේ ජීවන බොහෝම ලාභයි නිකන් කංකුම් වගේ කියලා. වෙන මොනවා සුදුසුකමක් ඕනේ නැහැ මැරිච්ච ගමන් ඕන කෙනෙක් නිමයි යනවා. ඒ තරමටම මේක මාත්‍රින් යහර කල්ලු කරා. ඒ හේතුව මොකද? අර මේ චිත්තක්ෂණයම දුක තේරුම් ගන්නකොට මේ ජීවිතයේ මේ චිත්තක්ෂණ තුළ හේතුව තේරුම් ගන්නකොට මේ චිත්තක්ෂණය තුළම නිවන ලබනවා කියන එක තරහා ගන්න බැරි මට්ටමට මේකේ මොකද්දෝ තනකොබීමක්, කොත්තල් වීමක්, දිරායාමක් සිදු වෙලා තියෙනවා. නමුත් මේ පසුගිය අවුරුදු 10 15 20 30 ඇතුළත වෙලා තියෙන්නේ එහෙම මතු ජීවිතය සඳහා මේ ජීවිතයේ පින්කට පුරෝණ කතියක් වගේ නැත්නම් මතු භාවනාවක් භවයක නිවනක් සඳහා දැන් කුසල් කරන කතාව වෙනුවට මේ ජීවිතේ කළ හැක්කක් බව. ඒක තමයි සම්‍යක් දෘෂ්ටිය කියන එක බවට මේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී අපිට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ යම් ප්‍රමාණයකින් කියත් වෙනවා මේ හතරම දැනගන්න එක තමයි සම්‍යක් දෘෂ්ටි කියලා කියන්නේ. ඒ අතර දැනගන්නේ මත්තේ දැන් එකට සුක්ෂමන් ලබනවා කියන කතාවකට ඉඳ නැතුව අකාලිකව කරන්න පුළුවන්. ඒක ඕන තරම් සාධක සූත්‍ර ඉදිරිපත් කරන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ ධර්මයේ දිහා ඊටාත්ම තීක්ෂණව ධර්මයේ දිහා ඊටාත්ම රැඩිකල් විදිහට නැත්නම් සෙල්ලක්කාර විදිහට බලනකොට බලන් ඉගෙන ගන්නකොට අපි ළඟ තියෙන සම්‍යක් දෘෂ්ටියේ වංක භාවය ඇත පහවේ පුත පහවේ ඇරිලා කුජුගතාස් දිච්චි දෘෂ්ටිය කුජි ඍචු වීමක් සිදුවේ. එතකොට ආගතන් එමන් සත්තම් මච්ඡන් එවැනි කෙනාට තමයි මේ ධර්මයට පැමිණියා නැත්තම් ධර්මයට ධර්මයේ තියෙන රසය ලබන්නට අයිතිවාසිකම් ලැබුණා කියලා කියනවා. නමුත් ඒක ඒ අසන වේලාවට සුත මේ වශයෙන් සම්පූර්ණ තේරුණාට මේක චින්තාමය වශයෙන් හෝ අන්වේ ඥාන වශයෙන් කල්පනා කරලා පිළියගර ගන්න සතුටු වෙන්නේ බොහෝමත්ම සුදු පිටසක්. ගොඩනෙක් විශ්වාස කරනවා මේක මේ කාලේ කරන්න බෑයි. ඒක බුද්ධ ධර්ම ඇතුළේ. බෞද්ධයන් තුළම ඉන්න දෙයක්. එතකොට බුද්ධ ධර්මයේ කියන මේ කාලික ස්වභාවය, සක්කාත ස්වභාවය ටිකක් දැන් පරණ වෙලා තියෙන වගේ අදහසක්. ඉදිරිපත් කරන්නයි හදාන්නේ. නමුත් මේ විපස්සනාව සතිය අප්‍රමාද කියන ධර්ම දිගේ යනකොට ඒවා අභියෝග වශයෙන් තේරුම් අරගෙන අපිට මේ කල හැක්කක් බව ඔප්පු කරලා බලන්නයි අපි මේ වගේ බණ භාවනාවට යෙදෙන්නේ මේ වගේ ධර්ම දේශනාවට අහුම්කම් දෙන්නේ ඒක එකවරම නොතේරුණත් අපි නැවත නැවත ඒකට හිත යොදා. අන්න ඒ විදිහේ ඊයේ ඇති කරගත්ත වාතාවරණයම අද ධර්ම දේශනාවට ආරම්භක මනෝභාවනීය තත්වයක් නැත්නම් මනස සකස් කරගන්න තත්වයක් අරකට මතක් කරන්නයි මම මේක පටන් ගන්නදී මතක් කරේ අද ආරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ සම්‍යක් දෘෂ්ටිය තේරුම් ගැනීම සඳහා ඒත්තු ගැනීම සඳහා මතක් කරන්නේ ජරා මරණ කියන කාරණා දෙක. යතෝචකෝ ආවසෝ ජරා මරණං පජානාති ජරා මරණ සමුදයං පජානාති ජරා මරණ නිරෝධං පජානාති ජරා මරණ නිරෝධගාමිනී පටිපදංච පජානාති යම් කිසි කෙනෙක් ඇවත්නි යාළුවේ ජරා මරණ දෙක දන්නවනම් ඒකට හේතුව දන්නවනම් එයින් ගෙන්වීම දන්නවනම් ඒකට මාර්ගය දන්නවනම් එයාටත් මම කියනවා සම්‍යක් දෘෂ්ටි. එයාටත් කියනවා සම්‍යක් දෘෂ්ටි කියලා ආර්ය ශාවකයෙකුට සත්‍යවිතු ඒ සම්‍යක් දෘෂ්ටිය ඒ කෙනා තුළ තියෙන බව අම්මා දිට්ඨිකෝ හෝති පුදුගතාස දිට්ඨි ආගතෝ ඉමං සද්ධම්මන්ති කියලා මම ප්‍රකාශ කරනවා කියන්නේ. ඉතින් එතකොට ඒ චතුරාර්ය සත්‍යයේම තියෙන දුක්ඛ සත්‍යයේ දුක්ඛ සත්‍ය විස්තර කරනවා කියන්නේ ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ කියලා. ඒ කියන මේ ජරා, ව්‍යාධි, මරණ කියන කාරණා දෙක අරගෙන ඒ ටික හොඳට දන්නවනම් ජරා මරණ දෙක හොඳට දන්නවනම් ඒක සම්‍යක් දෘෂ්ටිය. අද එහෙම කියන එකේ ඇයි ඒක ඉස්මතු කරලා බලන්නේ? ඇයි ඒක මෙහෙම කියන්නේ කියලා බැලුවොත් අපි හැම වෙලාවෙදීම මේ ජරා මරණ දෙක නැතිකරන්න නැත්නම් ඒක ඉගෙන ගත යුත්තක් වශයෙන් නෙවෙයි ඒක අභෞවිය කාරණාවක් අබැක්කයක් ඒක විෂණයක් නාස්තියක් විදිහට තමයි සලකන්නේ ඒ නිසා අපි ළඟට මරණය එනකොට ජරා වෙනකොට අපි කවදාකවත් ඒකට සාතර බවක් හෝ ඒක පිළිගන්න ලෑස්ති බවක් නැත්තේ ඒ නිසා ඒක දකින්නෙම වැරද්දක් ඒක දකින්නෙම නොවිය යුත්තක් ඒක දකින්නෙම අබැක්කයක් කාලකන්නිකමක් විදියට නමුත් මේ සම්‍යක් දෘෂ්ටික වෙන්න නම් ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබන්න නම් මරණය පිළිබඳ බල අවබෝධය බොහෝ වැදගත්. ඒක අද මේ ගාක්ම ඥානකුල පැත්තෙන් කල්පනා කරලා බලනවා නම් ගාක් වෙලාවට ඒක හේතු ගන්නත් තේරෙන්න පටන් ගන්න තියෙන්නේ වෛද්‍ය විද්‍යාව. වෛද්‍ය විද්‍යාවේදී උපක්‍රම කලේම බොහෝ විට මේ මරණයෙන් සහ ජරාවෙන් ගැලවීම සඳහා කරන ප්‍රයත්නයක් වෙනවා. ජරාවට කියලා කියන්නේ අපි ජීරණව වයසට යනවායි. මරණය කියලා කියන්නේ යතරනදී ඉඩක් තියෙනවා. ඒකේ අවසාන තමයි මරණය. ඉතින් නමුත් කිසිසේත්ම කිසිම වෛද්‍යවරයෙකුට වෛද්‍ය ශාස්ත්‍රඥයෙකුට මේ මරණය පස්සට දාන්න ක්‍රමයක් හෝ ජරාවටපත් නොවීමේ ක්‍රමයක් කොහොමඩක් අත්වා ගන්න බැහැ. තාම නැහැ. නමුත් මේ වෛද්‍ය ශාස්ත්‍රයේ තියෙන මේ අපූර්ව සොයා බැලීමේ ක්‍රමය නිසා දැන් අකමැත්තෙන් නමුත් මරණය පිළිබඳව තොරතුරු රාශි රාශියෙන් පටන් ගන්නවා. අර මොහොතේදී අපි හිතනවාට ඒක අභාග්‍ය සම්පන්න පණ යන වැඩක් කියලා තිබුණාට මරණ මොහොතේ සිදුවෙන වෙනස මිනිස්සෙගේ ඇස්සරවන සුළු බව. තාමත්ම අමුතු තාලයකට ජීවිතය දිහා බලන්න පුළුවන් ශක්තියක් මේ මරණයේදී මරණය සෝදායක විදිහට අත්දැක ගන්න පුළුවන් නම් ලැබෙන බව දැන් රහසක් වශයෙන් වසන් ගන්න බැහැ. ඒ බටහිර මානසික විද්‍යාව පිළිබඳව ප්‍රසිද්ධම චර්චාවක් වෙන කාල් ජුන් ඒ කියන්නේ දෙවෙනි පුරුක වශයෙන් සඳහන් කරන මිනිසයා අවුරුදු 40 විතර වගේ එයාට මේ හෘද රෝගයක් නිසා ස්වල්ප වේලාවකට අර නිරුත්තර වෙච්ච ගතියකටපත් වෙලා තියෙනවා. ඒක ලියලා නැවත ආය නරුණම කියන ලෝකයක් කල්පනා කරලා ඉන්න වෙලාවේ පණ ඇවිල්ලා තියෙනවා. ඒ අතර මැදදී ඒ පුද්ගලයා ඒක අත්දකලා තියෙනවා. ඒ අත්දකට පස්සේ ඒ අත්දකපු තොරතුරු එයා සාමාන්‍ය ලෝකයාත් එක්ක ගනුදෙනු කිරීම සඳහා වචන වලට නගනකොට කියලා තියෙනවා නැත්නම් ලෝකය දිහා, මනුෂ්‍යයා දිහා, මරණය දිහා කියන ආකල්පය ගැන එයා සඳහන් කරනවා ජීවිතය පැත්තෙන් බලනකොට ජීවත් වෙන කාමභෝගී ජීවිතය පැත්තෙන් බලනකොට මරණය නම් කිසිම කෙනෙක් බලාපොරොත්තු නැති මහම මහ කාලකණිකත්වයක් බව ඒක කාටවත් තර්ක කරන්න දෙයක් නැහැ. රටේ රටවල් නැත්තම් මේ කාමභෝගියත් අන්න ඒක කතා නොකළ යුතු විෂයක්. ඇත්තටම ජීවිතය පැත්තෙන් බලනකොට මරණය ඒ තරම්ම කාලකණි දෙයක්. අපි ඒක නැති කරන්න දෙන්න පුළුවන් ඕන දෙයක් වෙනවා. නමුත් එයා කියනවා කවදා හරි පුළුවන් වුණොත් කාට අපි මරණය පැත්තෙන් ජීවිතේ දිහා බලන්න. මරණ මොහොතදී ලැබෙන අත්දැකීම් පැත්තෙන් ජීවිතේ දිහා බලන්න කවපොම කවදාකවත් නැවත ජීවිතේ දෙන එකක් නැහැ කිය. ජීවිතය කියන්නේ ඒ තරම්ම කරදර වලින් පිරිච්ච හැම වෙලාවෙම දුකින් කෙලෙන, දැවෙන තැනක්. මරණය යතින් බලනකොට පුදුමාකාර සාන්තිය ලැබෙන සම්පූර්ණ විමුක්තිදායක තැනක්. ඊට පස්සේ තමයි ඇත්තටම ඒ පුද්ගලයාට මේ මානව මනස පිළිබඳව සම්පූර්ණ විප්ලවකාරී අදහසක් ඇති වෙනවා. ඒක හොඳට දැන් ওই මරණපය අධ්‍යක්ෂින් පිළිබඳව කියන පොත්පත්වල දැවසින්නටත් දාගෙන යනවා. පරිශන අවුරුදු 20ක් විතර කරලා තියෙනවා. දුමාකාර සහැල්ලුවක්, දුමාකාර මේ කියන ණයතුරුස් අඩුපාඩු කණුදෙනු මගක් සම්බොච්ච මගක් සම්පූර්ණ වෙච්චි තොරතුරු සේරගම නිදහස් වීමක් මරණදී සිදුවේ. මේ ජීවිතේ අපි ඇති කරගෙන තියෙන ඔක්කොම බන්ධන මේ ජීවිතේ ඇති කරගෙන තියෙන ඔක්කොම කරදර භාගයට කරගත්ත වැඩ ඉවර කරගන්න බැරි වෙච්ච වැඩ චිත්ත කනතර තේරම මරණය කියන්නේ නමුත් ඒකට සතුටින් ඒකට අවතියෙන් කියනවා නිකන් සතුට වඩා අවතියෙන් මුණ දී ගන්න බැරි වුණොත් අපිට මේ ජීවිතේ පැත්තේ මරණ දිහා බලන එක මහා විශාල අභාග්‍ය සම්පන්න දෙයක් විදිහට ඒ. ඉතින් නමුත් මේක සරුවචන් වහන්සේ බොහෝම මේ ධර්මානුකූලව ආගමානුකූලව සඳහන් කරලා තියෙනවා මරණය නිතර සිහිපත් කරන කියලා. ඒ කියන්නේ මරණය නොවිය යුත්තක් පසර දැමීමක් කරන්නේ නැතුව මරණානුස්සතිය කියලා මරණය අනුව සතිය පවත්තන කෙනා අනිවාර්යයෙන්ම සුන්දර මරණයකට මුහුණේ. ඒකට හේතුව මරණානුස්සතිය නිතර වඩන කෙනා ජීවිතය අවුලක් කරගන්න. කෙලස් බර කරගන්න. දුස්සීල කරගන්නේ. ජීවිතේ ලස්සන ජීවත් කරනවා ජීවිතේ ලස්සන ජීවත් කරන එක නා අනිවාර්යයෙන්ම මරණයේදී ඒ දෙයට බොහොම සතුටින් මුණ දෙනවා. ඒ නිසා අමරණීයත්වයේ කියන නොමැරි ජීවත් වෙන අපේ ජීවිතයට කියන වචනය තමයි අමරණීයෝ නිවන කියන්නේ. අමරණීයත්වයට යන්න තියෙන හොඳම පාර විදිහට පෙන්න රදේශනවා මරණය පිළිබඳ සතිය පිටවා. මරණානුස්සතිය තමයි අමරණීයත්වයට තියෙන ඍජු මාවතක් කියලා. ඉතින් මේක නිසා සාමාන්‍යයෙන් ප්‍රහේලිකා ස්වරූපයි කොහොමද මරණය අමරණියත්කට දෙන්නේ කියලා. නමුත් කරන්න තියෙන්නේ ඒ අපි මැරෙන කියන බව. හැම කෙනාම මරණයට ලක් වෙන බව නිතර සිහිපත් කරනවා අපි තද බල කාම ආසාවේ අනුන්ට වෛර කරන්න, ඊර්ෂ්‍යා කරන්න, මරන්න, අන්සස් කාම වස්තු ලං කරගන්න අමානුෂික විදිහට වැඩ කරනවා. අපි නිතරම මරණේ කොයි වෙලාවෙ එන්න පුළුවන් දෙයක් කියලා දන්නවනම් අපිට ඒ ද්වේෂය ඕනෑට වැඩිය ගොඩාක් උග්‍ර වෙලා ඒ රණ්ඩු තප දබර සටන් යුද කලකෝලහලුවට යන එකක් නෑ. ඒක අමතක අනිවාර්යයෙන්ම අමතක වෙන්න ඕන අපි කාමේ මැත්තේ. අනිවාර්යයෙන්ම අමතක වෙන්න ඕන අපිට ද්වේෂය අපිව වහයලා ගන්න. මෝහයෙන් යට වෙන්න. නිසා මරණය ජීවත් කරන එක අනිවාර්යයෙන්ම එලපසිටි සීලයට ලං වෙන නිසා ජීවිතය හොඳින් ජීවත් කරනවා. හොඳින් ජීවත් කරන එක කවදාකවත් මරණයේදී පශ්චාත්තාප වෙන්නේ නැහැ. මරණයට මුණ දුන්නොත් තේරෙන පටන් ගන්නවා මේතුආකල් කරගෙන ආපු වැඩවල අඩුපාඩු සියරටම සමාන උත්තරයක් අතෝ සාධාරණ සාමයේ ප්‍රජාතන්ත්‍රවාදී උත්තරයක් හම්බෙනවා නිසා මරණය කවමදාකවත් කිසිම විදියකට දෙන්නෙකුට දෙවිදින් දෙකට සලකන්නේ උතුම්ම විදිහේ ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලෙක් තමයි මාරයයි කියලා කෙනෙක් ඉන්නවනම් කියන්නේ ඒ මේ තිබෙත් ආර්ථික යෝගාවචරයේ කල්පනා කරලා යා කියපු අදහසක සඳහන් කරලා තියෙනවා මාර්යා එන වෙලාව එනකොට කොච්චර කටු සටන් ගන්න සූර්යයට උනත් Tamange සුරතේ ඉහළ දෙන කඩුවක් වෙන්නලා මාර්යා බය කරන්නවත් පස්සකට චිත්තක්ෂණයක්වත් පත් කරන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒවම දක්ෂම විශේෂඥ වෛද්‍යවරයෙකුට හෝ එහෙම නැත්නම් හොඳම ලෝකේ ඉන්න හොඳම මහාචාර්යවරයෙකුට හෝ <clears throat> මාරයත් එක්ක ඉන්දිසර ලියුම් ගනුදෙනු කරලා මේ පස්සේ එන්න මට ඉන්දිසර පොඩක් කියලා එවන්න කියලා අපොයින්ට්මන්ට් ගන්න බෑ. ඒ අන්තිම 64 මායයක් තියෙන කාන්තාවකට මාරය රවට්ටන්න. එයා ඒකට අහුන්නේ. ඒකම චපලයකට බය කෙනෙකුට පස්සේ එන්නම් කියලා බේරෙන්න බෑ. මොන්නම දක්ෂකමක් මේ ජීවිතේ තිබුණත් මාරය හර්වියතම වෙලාවට ඒ කටයුත්ත කරනවා අපිට මොනම තාහලකින්වත් මේ චිත්තක්ෂණය වෙනස් කිරීමේ විතහායක බලතලයක් කොල්ලන් ගන්න. ඒකයි තාමත්ම ප්‍රජාතන්ත්‍රවාදී හරියට මුලට වැඩ කරන කෙනෙක් තමයි මාර්යා. ඉතින් ඒක අනිවාර්ය දෙයක් කියලා ඇත්තේදී අපි මේක අමතක කරගෙන මේ කාමයට යට වෙන්නේ නැති, ද්වේෂයට යට වෙන්නේ නැති, මෝහයට යට වෙන්නේ නැති බලනකොට අප්‍රමාදයේ පිළිබඳ සත්‍ය පිළිබඳ හොඳ අර්ථකථනයක් ලැබෙනවා. ඒ නිසා මරණානුස්සතිය අපි ආනාපාන සතිය වඩනවා වගේ මරණානුස්සතියත් හොඳට ජීවත් කරනවා නම් කිසිම දවසක කිසිම ආගමනුකූලව ධාර්මික වැඩක් අස්සට දාන්නේ. ඕජඤ්ඤා මරණං සුවේ. කොහොමද තන්නේ හෙට මරණේ එයිද කියලා. ඒක නිසා කිසිම වෙලාවක ප්‍රමාද වෙන්න හේතුවක් නැහැ. මේ ඉතිරි ඉන්න කාලේ අපිට හිතා උපාසක මාත්‍යෙ පුතුමාහාර දක්ෂයි සංඛ්‍යා වචනමක් වැඩිහාම උපස්ථාන කරා. ඒ වගේම වෙසක් සැරසිලි පින්කමකට ගියාම මේ අවශ්‍ය කරන කොඩියස විලි පහන් කණු හිත විලි හරියම දක්ෂයි. ඉතින් නමුත් එයා විවාහ වෙලා හිටියේ නැහැ. ඉතින් පැවිද්දට බොහොම ඊට ප්‍රස්තාව තිබුණා. නමුත් එයා විශේෂම සම්බන්ධලා හිටිය මුදලාරි කෙනෙකුට ඒ මුදලාරි මෙයා නිතර පාවිච්චි කරනවා. ඒ කරන පික්කන් සදායකින් බොහොම ජයත. එකක් දසක් ඔය අපස්සට නායක හම්බුනෝ ස්වාමීන් වහන්සේ කාටද මේ අපේ බොහොම ගෞරවයෙන් ඇවිල්ලා කොහොමද කරන්නේ අවුරුද්ද අවස් වෙනකොට එයා පරිදීලා සල්ලි ටිකක් අතර දාලා ලොකු සාහකේ කපකාරයා ගෙදරට. ගෙදර ඇරලා මෙයා උපත් සම්බන්ධ. ජරමනුසාර ගෙදරත් යන්න හම්බ වෙනවා අවුරුදු කාලෙත් යන්න තියෙන සමෘද්ධියක් හම්බ වෙන නිසා බොහෝම උපනාමි පස්ථාන දෙන්නේ. මෙයා බොහෝම ගෞරවයෙන් ඒ කවුරුත් නැතිලා උපස්ථාන කරන එකට ලොකු තාක්ෂණ කියලා කියනවා. වාඩි මාත්තු මෙච්චර මේ කරගෙන ඉඳී මේක පූර්ණ කාලික භාවනාවට දාන්න නැත්තේ. ඇයි පැවිදි වෙන්නේ නැත්තේ. ඊට පස්සේ වලු ස්වාමීන් වහන්සේ උපවාසය දන්නවනේ අසවලායේ ඉඳලා මාත් එක්කමයි කටයුතු කරන්නේ මම ඒකට ඉති යාදෙන නිසා මම කතා කරන ඉඳලාගේ වයස නිසා. එහෙම කරලා කියනවා තව අවුරුද්දකට දෙකකට මම ජීවත් වෙන්නේ නැහැ. මේ ටික ඉවරනකම් හිටපන්. එතකොට ලොකු සාන්ත අහුවාද එතකොට උපාසක මාත්තු මුදලාට කියන උපාසක මාත්‍යා මරනොත් එහෙම. එහෙම මාර්යා පණිඩියක් පොරොන්දුවක් කියලා තියෙනවා. ඉතින් කියන්නේ. ඒක ලොකු සාන්ත අපාත් වුණාට පස්සේ උපාසක මාත්‍යා මට කිව්වා මෙන්න මෙහෙම අපේ ලොකු සාන්ත කියලා දුන්නේ කියලා මොනම තාලමක් වෙනසක් මට මතකයි මම ගිහිවෙ ඉන්න කාලේ ඇත්තම ඔය පච්චේ මරණයෙන් පස්සේ නිතරම ඔක ජීවත් වෙන්න පටන් අරගත්තා මේ කුමන නැතුම් කෙලි කවට සිනාදා මිනත් කර කවට කෙලි සිනාදා කොහම වුණත් මම දැක්කා ඒ පිළිකාවක් ඇතුළේ අන්තිම පැංග తీරලා අන්තිම මොහොතේ පණ යනකම් මම ඉතින් තමයි චිත්‍රපටයක් වගේ දැකලා මොනවද මේ මේ ටිකටනේ මේ නටන්නේ කියන එක. හරි දීපතිය මොළවන තෙක්කිය තැලියේ කපුඩු වගේ දියකෙලිය වගේ තමයි. වතුර ටික රත් වෙනකන් තමයි අපි නටන්නේ රත් වෙච්ච ගමන් බඩ උඩට තියාගෙන ඉතින් කපුවා ඉවරයි. ඒ ටික වෙනකන් මේ නටන්න නැතිනේ මොකද්ද මේ වෙන්නේ? මොකද්ද මේ ඊර්ෂ්‍යා කරන රණ්ඩු කරගෙන මේ වෛර කරගෙන කරන්නේ කියන එක ආවට පස්සේ හැබැයි මේකද දැන් හරි මේක මරණ විශ්වාසයි. ওই වෙලාවට ඒ රත් වෙච්ච යන රත් වුණාට පස්සේ මේකේ ජීකලියක් නැහැ. ඊට පස්සේ තියෙන්නේ මේක මාර පාශයක් වඩපත් වෙනවා කියලා මට මතකයි මම ගාවක් වැඩිමාල් සංසමක් හම්බෙලා ඇහුවා. කාට අපි ජීවිත ගෙදර මේව කටයුතු කරනවා අපි සත්‍ය පිළිබඳව ගන්න උත්සාහ කරනවා මේ ජීවන රටාව මරණ බව දැනගෙන අප්‍රමාද වීම සඳහා කුමක් කටයුතුද කියලා ඊට පස්සේ මේ ඒ සම්බන්ධව පුළුවන් තරම් අතෝ ඉන්න කාර්යින ජීවිතේ මේ සක්කාය දිට්ඨිය නැති වෙන විදිහට වැඩ කරා. ඉතින් මං කොහොමද සක්කාය දිට්ඨිය විසින් සක්කාය දිට්ඨිය නැති කරන්න වැඩ කරනකොට අහා හොඳයි කියලා වැඩ කරුවට සක්කාය දිට්ඨිය අන්තිමට ජය ගන්නවා. එයාම තමයි මේ අවධානය දිනන. අක්කායි චිත්ත අපිට කෙලින් වැඩ කරන කෙලින් මොන දීලා උත්තරයක් දෙන්නේ නැති නිසා කොහොමද අපි දන්නේ මේ අක්කායි චිත්තේ විසින් කොහොමද සක්කායි චිත්තේ නැසන්නේ? ඒක නම් එහෙම තමයි මාත් ඒක නම් බොහොම අමාරුයි තමයි කියන්නේ. මේක දිගට මම කල්පනා කරගෙන ඉතියා කොහොමද මේ සක්කාය දිට්ඨිය තියෙතිම මේ සක්කාය දිට්ඨිය නිසායි මේ ජාති ජරා මරණ දියාට එන්නේ එනිසා යාගේ නැති වෙන්න කටයුතු කරන්න සක්කාය දිට්ඨිය තරහ කරගන්න නැතුව නැති කරගන්න වැඩ පිළිවෙලා. මම අමාරුවේ කියන්නේ හරියට තමයි සපත්තු දෙකක් දාගෙන සපත්තු දෙකේ ලේස් එකෙන් ඇදලා උඩ යන්න හදනවා. මම ඇදලා මේ ලේස් එකෙන් ඇද උඩට අරගෙන මාව උස්සන්න පුළුවන් වෙයි කියලා හිතනවා වගේ බූට් එකේ ලේස් එකෙන් අදිනවා වගේ වැඩක්. වෙන්නේ නැහැ. මේ මෑතකදී ඒක සූත්‍රයක් කියනකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේම පෙන්ලා දීලා තිබුණා යතෝ යතෝ කෝ ආවුසෝ ජීවිතං කප්පේති තතෝ තතෝ නං ජීවිතං කප්පේතෝ න භත්තිකා මරණං හෝති න භත්තිකා කාලකිරිය. පැති යම් යම් ආකාරයක ජීවන රටාවක් තියෙනවා. අනේ ඒ ඒ ආකාරයෙන් ජීවන රටාවෙන් එක නටන සතුටුදායක මරණයක් ලැබෙනවා. මොන මොන ආකාරයේ ජීවිතයක්ද කියලා උන්වහන්සේ ප්‍රශ්න කළා කියනවා කාරණා හයක්. ඝන සංගනිකා රාමෝ හෝති ඝන සංගනිකා රතෝ. දැන් කම්මා රාමෝ හෝති කම්මරත්. පස්සාරාමෝ හෝති පස්සාරතෝ. නිද්දාරාමෝ හෝති නිද්දරතෝ. සංගනිකාරාමෝ හෝති සංගනිකරතෝ. සංසක්කාරාමෝ හෝති සංසක්කරතෝ. පපච්චරාමෝ හෝති පපච්චරතෝ. රත්ති යම් කිසි කෙනෙක් බොහෝ වැඩ කරේ කරතේ දාගන්න. හැම දෙයක්ම සම්බන්ධ වෙලා බොහෝ කර්මාන්ත කරන සුළු කෙනෙක් හිටියොත් ඒ පුද්ගලයා කවදාකවත් කර්මාන්ත නිම කරලා මරණයට යන්න හම්බ වෙන්නේ නැහැ සංඝාත මොහොතේදී අඩක් සම්පූර්ණ කරපු කර්මාන්ත සහිතව වික්ෂිප්ත හේතුකින් තමයි හැරෙන්නේ. නිසා කර්මාන්ත බහුල භාවය. කම්මා රාමෝ හොති කම්මරතු. කියන කෙනෙකුට මරණය බද්ධ පණරයක් වෙනවා. සිහි බුද්ධි මැරෙන්න හම්බ වෙන්නේ. අපි භස්සාරාමෝ හොති භස්සාරතු. යම් කෙනෙක් අද්ද බල කතාව නිතරම කතාව පිළිබඳ කිසිම බොරුව, කේලම, විශ්වචනය, පරසවචනය කියන කේ රත්තල් ගන්න ගන්න. මේ කතා කරකින් කෙනෙකුට කවදාකවත් ජීවිතේ ගුණයක්වත් මරණ මොහොතේ සූදානම් වීමක්වත් වර්තමානයක්වත් නැහැ. යම් කිසි කෙනෙක් හිතනවා නම් මම මේ කර්මාන්ත කිරීම නිසා සමාරු වැඩෙනවා. කතා කිරීම නිසා සමාරු වෙන නිසා හොඳම වැඩේ තමයි පැත්තට බුදිය ගන්න එක කියලා. නිත්‍යාරාමයට ගියත් සාරිපුත් සාන්දන් කරන මරණය සුත්තර මරණයක් වෙයි. පත්‍ර මරණයක් වෙයි. කර්මාන්ත නොකරන කතා නොකරම ඉඳලා හොඳ වැඩේ නිදා ගන්නවා කියලා නිත්‍යාරාමතාවයක් නිත්‍යාරතියක් ඒ වගේම සංසක්කාරාම සංසක්කාරාම කියන බොහෝ පිරිසක් එක්ක ඇලි ගලි වාසය කරනවා. ඒක තියෙනවා දස්සන ලස්සවන සමුල්ලේපන ආදි වශයෙන් ආවස් කෙනා ආවල් කෙනාට මට දකින්නම නැතුව බෑ. ඒ නිසා ෆොටෝ එකක් ගන්න කාමරේ හරි තියාගන්න. එහෙම නැත්නම් වීඩියෝ කරලා බලන්න. මොනවා හරි ආකාරයෙන් යම් කෙනෙක් දකින්න බෑ. නැත්නම් අර ඒ කතාවට අහන්න බෑ. ටෙලිෆෝන් හරි කරන්න ඕන. කියලා යම් කෙනෙක් කියන්නේ. දස්සන සවන සමුල්ලේපන කියලා කියන්නේ මේවා දැක්කට පැටවට අපිට ගිහලා කතා කරන්න ඕනේ කියලා හිතෙනවා. ඒ වගේම ඇලි ගලි වාසය කරන්න ඕනම කියලා හිතනවා නම් ආන්නේ වගේ අසන්තුෂ්ට ආසාවල් තියෙන කෙනෙකුටත් මරණය හරියට අත්‍ය මරණයක් වෙන්නේ. සංසග්ගාරාමතාවය කියලා කියන්නේ පිටිෂට, නඩේට, ගෝසාවට, ලාභෙට, සත්කාරයට ඇදෙන කෙනාටත් මරණය සතුටුදායක වෙන්නේ. මෙන්න මේ විදිහට අඩු කරන අඩු කරන කියලා යම්ම කිසි කෙනෙක් ප්‍රපංච රාමතාවය. ප්‍රපංච කියනකින් බොහොම අමාරු ඉස්ස කරන අමාරු වචනයක්. මේ තෘෂ්ණා තණ්හාමාන දිට්ඨි අඳුර ගන්න නැතුව ඒ මතින් නිතරම තෘෂ්ණාව අනුව කල්පනා කරන, මාන්‍ය අනුව කල්පනා කරන, දෘෂ්ටි අනුව කල්පනා කරන කෙනාට කවදාකවත් ජීවිතය මරණ අවස්ථාවට එනකොට ඉවරයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ, දැස්තියක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. අහම්බෙන් අතකඩා දාගෙන ඉන්නේ. නිසා බද්ධ මරණයක් බද්ධ කාල කිරියාවක් සිද්ධ වෙන්නේ. ඒ නිසා සාධුසුනාට මතක් කරනවා යතෝ යතෝ කෝ ආවසෝ ජීවිතං කප්පෝති තතෝ තතෝ නම් ජීවිතං කප්පේතෝ භක්තිකා මරණං හෝති භක්තිකා කාල කිරියා. ඒකට කියනවා ආයතන මේ ක්‍රම හයක්. අන්නේ ක්‍රම හයේ යම් කිසි කෙනෙක් දැනගෙන අරේ ඉස්සර කියාපු ක්‍රම හයේ අඩුපාඩු දැනගෙන මේ ක්‍රම හය අනුව කටයුතු කෙරුවොත් නම් මේ පුත්ලයට මරණයේදී භක්ත මරණයක් කාර්තුම් කිව්වා වගේ මරණය සාධාරණව අත්දකලා මේ මරණය කියන ඔය කියන කාලකන්ණි ගැටයක් නෙමෙයි කියන්නේ මේ වැඩ සැපෙන් ඉවරයි. ඔය කරදර කංකටු ඉවරයි. ඔය දෝෂාරෝපණ ඉවරයි. ඔක්කොම ඉවරයි කියලා මරණයේ තියෙන මේ අලුත් කරන ගැතිය. සියලුම මේ පරණ ගනුදෙනු හමාර කරන ගැතියක් කියන බව දැක ගන්න පුළුවන් පස්ස මරණයක් වෙනවා කියලා. ඒ සඳහා සාරිපුත්‍ර සාන්දිතුපත් කරන්නේ නැද්ද? කම්මාරාමෝ හෝතින කම්මරතෝ න බද්ධහරා රසාරාමෝ හෝති න පස්සාරතෝ න නිත්තාරාමෝ හෝති න නිත්තරතෝ න සංගනිකාරාමෝ හෝති න සංගනික න සංසකාරාමෝ හෝති න සංසකරතෝ න පපංචරාමෝ හෝති න පපංචරතෝ එනිසා වැඩක් කරලා ඉවර කරන්න. ඉවර කරන්න ඉස්සර තව වැඩකට යන්න කියලා පුතක් කල්පනා කරලා බලන්න. එහෙම නැතුව එනේන වැඩ ඔක්කොම ඔළුවේ දාගන්න කර්මාන්ත අධිකකම්. කාර්ය බහුලකම තියාගන්න. වාතරන් තමගේ ජීවිතේ අනිවාර්ය දවසකට පැයක්මාරක් හෝ තමන් එක තමන් ඉන්න වෙලාවක් වැඩටම ඉඳලා ගත කරනකොට අපිට අපිත් එක්ක චිත්තක්ෂණ බේරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා සංගනිකාමයේ කර්මාන්තරාමතාවය තේරුම් අරගෙන ඒක තමයි සාමාන්‍ය මූලික අවශ්‍යතාවය එහෙම නැත්නම් දුම් හිතුම් කැම බීම ඥානවාන් කියන මූලික ටිකට උපේනව ඇර අනවශ්‍ය විදියට මේ කටයුතු කරන්න කියලා කාලය මාත සඳහාම යට කරන්නේ නැතුව තමන් එක ඉන්න කාලයක්. තමන්ගේ සුභසිද්ධිය බලන්න කාලයක්. වඩක් භාවනාවක් කරන කාලයක් වෙන් කරගන්න තරමට හෝ කර්මාන්තරා මේ කාමීතාවේ පිළිපදව සැලකීමක්. කතා කරනකොට කිරල මැනලා කතා කරන්න. අවශ්‍ය දෙයක් තියෙනවා නම් කතා කිරීමේ හැකියාව තියෙන එකම සතා මනුෂ්‍ය විතරයි. ඒත් ඒකින්ම දවස ගත කරන්නේ නැතුව නැත්නම් මේ කතා කරන දේවල් පිළිබඳව සීමාන්තිකව කරන්නේ නැතුව අසාරාමතාවේ නැතුව ඉස්සත් වෙයි. ඉස්සත් භාවයට අනුකරු කරන්නේ. ඉස්සත් භාවයේ රකින්න ගතියක් ඇති කරගන්න. එතකොට මරණ වේලාවට සූදානම් වෙන්න වෙලාවක්. විශේෂයෙන්ම බණ භාවනා කරන කට්ටිය හොඳට දැනගන්න ඕනේ. මේකට විශේෂයෙන්ම හිතවිලි කලාය නැත්තෝ. එහෙම නැත්නම් හිතවිලි නැචටල් කියන විදිහට අතුලත කතාව තියෙනත්තෝ. හොඳටම පරීක්ෂා කරලා බලන්න ඕනේ නම් මේ පරියන්කයට යන්න ඉස්සරලා වමනාවෙන්න කවුරු හරි එක්ක එකතුලා විනාඩි 5ක් විතර කතා කරලා යන්න බලන්න අඩු ගානේ විනාඩි 10ක් පරියන්කේදී ඔය කීප එක ගැන නැවතීත් ඇති කතා වෙන්න පටන් ගන්නවා අර අහන එකමන සරත් ඒක නිසා මේ කතාවක් කියලා කියන්නේ මා විශාල අතුරත මේ විතක් ਵਿਚාරවල වැඩ පිළිවෙලක් යන්නේ ඒක නතර කරාට ඇතුලේ වැඩ පිළිවෙල ඒ චැටරක ඉවර වෙනවා ඒක නිසා කතා නොකර හිටියත් කතා නොකර පරියන්කට ගියත් අමාරු එකේ කතා කර කර හිටපුවම වෙන්නේ අර වතුර දාහ කරලා කලේ බින්ද වගේ. කොච්චර සතියක් ඇති කරගත්තත් කොච්චර සමාධියක් ඇති කරගත්තත් මේ මස්සාරාමතාවය නිසා අර සේරම නිකන් වාෂ්පීකරණය වෙලා පෙට්‍රෝල් ටිකක් අරගෙන නිකන් එළියේ තිබ්බා වගේ. පුලක් වැදිලා පියකට යනවා. ඒ නිසා මේ පෙට්‍රෝල් වගේ දේවල් විනාශිකයි. ඒ වගේම බොහෝම සියුම් වැඩවලට ගන්න පුළුවන් ඉතරෝම බහලා කියන්නේ. පහළ තිබ්බේ නැත්නම් ඒක හුලකට ගහනවා. ආන්නේ වගේ තමයි මේ සති සමාධි වර්ධ නැත්තෝ වාපරිසම් වෙන්න ඕනේ පස්සාරාමතාවේදී. අනවශ්‍ය දේවල් වලට කතා කරන්නේ නැතුව කතා නොකර ඉන්න කියනවත් නෙවෙයි. කතාව බහුල කරන්න හදනවා කියන එකක් නෙවෙයි සීමා කරන්නේ. ඒකෙදි සරුවත් යනසේ සඳහන් කරලා තියෙනවා මේ දෙතිස් කතාවක්. ආදි කතා, චෝර කතා, කුමාර කතා, කුමාර කතා ආදි වශයෙන් ඒ කතාවල් කවදාකවත් ඒක જાගෙන්නේ නැහැ. ඒ කිසි තැනක යොමු කරවන්නේ නැහැ කියන්නේ. ඒක සම්බන්ධයෙන් මට මතකයි ඔය මට ඊළඟට ගිය වෙලාවේදී මේ මහත්යෙක් මට මේක නිදර්ශනයක් කිව්වා. මේ දැනට රටක ඕනම රටක ජාතික මට්ටමක ජීවුනෙච්ච ඕනම පුවත්පතක් අත්තොත් ඔය දෙතිස් කතාවල එක කතාවක් වහන්න සබ්බෙඩිට කෙනෙක් අනිවාර්යයි. කුමාරි ගැන හොයන්න වෙනමම සබ්බෙඩිට කෙනෙක්. එයාගේ වැඩේම දයන කුමාරගේ ප්‍රශ්න දීලා තොරතුරු සපේ. තව කෙනෙක් කියන යුද්ධ කතාව. එයා ගිහින් සම්පූර්ණ රටරටවල යුද්ධ ගැන කතා තව කෙනෙක් මේ කාලගුණය ගැන කතා කරනවා. මේ විදිහට ඒ හොඳම පත්‍රයක් කරනොත් 30 කතාම කියනනම් ඒක ඉංග සම්පූර්ණ පත්‍රයක්. ඒව තමයි අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කියන්නේ. පත්‍ර කියව නැත්නම් පත්‍යය වෙනසෝ. ඉතින් ඒක liverලා භාවනා කරන්න කියලා කියනවා. හරි වැටෙන්නේ මේ ඉන්නේ චතරද. කොහොමද කරන්නේ? ඉතින් ඒක නිසා කාර්යපුත්‍ර සාධේ සඳහන් කරනවා මේ වගේ වැඩකට නතර කරන වැඩ පිළිවෙලක්. නැවැත්ම වැඩ පිළිවෙලට යනකොට කම්මාරාමතා පස්සාරාමතා පිළිබඳ පොඩක් අවදිමත් වෙලා ඉන්න ඒක කවුරුත් වලට දාප එකක් නෙමෙයි. අපි සල්ලි දීලා ගත් එකක්. එහෙනම් තව කෙනෙකුත් අවශ්‍යකන කරන වැඩ. නිසා පස්සාරාමතා පිළිබඳ එකවර නතර කරන්න යන්න එපා. ටික ටික ටික ටික ටික ටික අඩු කරන්න. ඒකම නිදාරාමතාවයක් සඳහන් කරලා තියෙන්නේ ඒ කාමභෝගී යත්තන්ට පුදුමාකාර නිින්දක් ඒ නිින්ද අත්‍යවශ්‍යයි මොකද අධික වේග වශයෙන් මේ කය ක්‍රියාත්මක කරන රසායනික ද්‍රව්‍ය වහා වශයෙන් පැතිරෙනකොට කය ගොඩක් වෙලා ගන්න විශ්‍රාමයි. මේ විශ්‍රාමයේ බොහොම තද විශ්‍රාමයක් වුණා. නමුත් නිතරම සතියෙන් ගත කරනවා නම් අර වගේ අත්ද කාම වේග, ක්ලේශ වේග, මෝහ වේග නැතුව ඒ ලස්සන වචනයක් තමයි මාතර ඥානරාම සඳහන් කරන්නේ සතියෙන් ඉන්න හැම චිත්තක්ෂණයකම හිත විස්රාම වෙනවා. ඒ ඒ චිත්තක්ෂණේ හිත විස්රාම වෙනවා. හොඳට සතියෙන් ඉන්න ගමන් බලන්න සක්මන් කරනකොට හෝ වෙන වැඩක් කරනකොට අර හිතර වෙහෙස කරගත්තෝ කයට වෙහෙස කරගත්තේ. මොකද නැවතිල්ල කරන්නේ. කරන දේට හිත යොදාගෙන කරන්නේ. කරන වැඩේ පුදුමාතරම් කොටස් බලලා කොටස් කරලා බලබලා බලබලා කරනවා නම් ඒ වෙහෙස කරගත්තේ නැහැ. නිසා නිත්‍යාරාමතාවය අවශ්‍ය වෙන්නේ අපේ මේ යන්ත්‍රය අනවශ්‍ය විදියට ක්‍රියාවක් කරනවා. ඊට පස්සේ ඒක ගොඩක් වෙලා යනවා ඒක අලුත් ඇරියක්. ඒ අලුත් ඇරිය වෙන කාලේ තමයි සාමාන්‍යයෙන් නිින්ද වශයෙන් කරලා. ඒ නිසා ඒක නිින්ද නැති කිරීම නෙමෙයි මෙතන කතා කරන්නේ. වැඩක් කරනකොට ඒ කරන යන්ත්‍රයේ මේ ශරීරයේ දිහා දුරට එළඹ සිටි සීයේ. අයනුපස්සනාවෙන් කටයුතු කරනවා නම් එතන එතන තද වේසවල එකතු වෙනවා. ඔච්චර වැඩ කරගෙන ගියත් තද වේසක් වෙන්නේ නැහැ. තමගේ ශරීරයේ ශක්තිය මෙච්චරයි කළ යුතු වැඩ මෙච්චරයි කොටොත් වැඩ කොච්චර දුන්නත් මට කරන්න පුළුවන් ප්‍රමාණය මෙච්චරයි කියලා දැනගෙන යනවනම් රාත්‍රියේ නිින්ද චරවුද. ඒ වගේම සංසක්කාරාමතාවේ දුර වෙන්න නම් ඒ කියන්නේ අපි විවේක බුද්ධිය කියන නැත්නම් අපි විවේකේ හොයන ගතිය. අරණ්‍යගත වෙන්න, රූපක මූලගත වෙන්න, ශුන්‍යාකාරගත වෙන්න කියන අදහස් කරන්නේ බුදුආතරම් බක බලා ගන්නකොට මාත් එක්ක මම. අප නැත්තම් සාමාන්‍ය අපේ භාවනා වචනමාලාව කියන්නේ මම කවුද කියලා දැනගන්න පොට්ටක් ගැටුම් නැතුව වෙන කෙනෙක් එක්ක හෝ වෙන දෙයක් එක්ක තමන් එක තමන් ඉඳගෙන සංගණිකාවට යන්න සංසර්ගයට වැටෙන්න වාක්ම ඒ මොකද අපිට ලෝකයේ තියෙන අගයන් ආඩම්බරයෙන් හිට බලනකොට ගාක් මේ සෝෂලයිස් වෙන එක නැත්නම් සමාජයේ ඉදිරියට යන්නේක තමයි අපි හිතන්නේ ලොකුම ජයග්‍රහණේ ජනප්‍රියත්වයේ ලොකු ලකුණ කියලා. ඔකිය ඇත්තන්ට වෙලා කියන දේ බලනකොට ඒ ඇත්තන්ට ඉරගේක සිපිරි ගේක දැම්මට වැඩිය මල කරදරයක් වගේ. ඉතින් ගියාට පස්සේ ආපහු එන්න. එක්ක වහ කන්න ඕනේ. එක්ක නැත්නම් කාංකාරී පුත් පිටි පාරක් කන්න ඕනේ. ඊට මේක වැඩිය හොඳයි ලැබිච්ච විවේකය හොයාගන්න එක. ඒ විවේකය රැක ගන්න නම් ඔය අධික ඝන සංගතිකාව හෝ සංසක්කාරාමතාවෙන් අඩු වෙන්න. ඒක රටක හිතයලු ඉතාමත්ම විවේක බුද්ධිය තියෙන නමුත් හොඳම <clears throat> කිසිනාන්ත කෙනෙක් වගේ මිනිස්සෙක් කිසියම් කෙනෙක් එක්ක ගන්දිනුවක් නැතුව විවේකීව කන්දක් උඩට වෙලා එයාගේ විවේක රැකගන්න. ඉතින් ඉන්නකොට මේ ගමේ මිනිස්සු දැනගත්තලු මේ මනුස්සයා ළඟ පුදුම ඥානයක් තියෙන මොනවට යටකොත් කියලා දෙන්න හැබැයි වැඩි පරිරුපාදානකම් නැහැ. පවුලක් නැහැ. අවල් පවුලත් එක්ක මේ සායකත් එක්ක සම්බන්ධ මොනවාක්වත් නැහැ. ඊට පස්සේ මේ මනුස්සයෝ කියලා කියලා තිනවා ඒ ගන්න ආයකයට මුලාදෑනියට මේ මනුස්සයා මම පුදුමයි. මුලාදෑනිය කියලා කතා කරන්නේ මෙයාගේ කිසිසේත්ම මේ ගැමියද මුලාදෑනියද කියලා කිසි වෙනසක් නැහැ. ආයි මොකද කාන් ඉවර කළා පිටක. ඊට මුලාදෑනිය බැලුවද ඇත්තටම මෙයාගේ කිසි වෙනසක් නැහැ. ගිහින් දිසා මාත්‍යාට කිව්වා. ඊපස්සේ දිසා මාත්‍යාට කියලා බලලා තියෙනවා මේ මනුස්සයාගේ තියෙන මේ විශේෂය බලනකොට කේ ආවයි කියලා සතුටක්වත් කියයි කියලා කනකාටුවක්වත් මොකක්වත් නැතුව බොහෝම ඉක්මනට සම්තුලිත ඉවර කරා ආපු කාරණාව පිටත් කරා ගියා. ඊට පස්සේ එයා ගිහලා කෝරළේ මහත්තයාට කිව්වා කෝරළේ මහත්තයා කොහොමම ගිහලා රටේ මහත්තයාට ගිහලා මැසි සභේට ගිහලා කියනවා. ඊට පස්සේ පුත්කලේ කියනවා එයා මොනම විදියකින්වත් මේ කන සංගණිකාවට කැමති නැහැ. මොනම විදියකින්වත් සංසර්ගයට කැමති නැහැ. පුදුම ඥානයක් තියෙනවා. මේක කතර මොකක් හරි සම්බන්ධයක් ඇති. ඇති පිළිස නැතුව එයාගේ වැඩ බලන්න හොඳ ඥානවත්යි. ඉතින් මෙයා ඉන්නේ ගස් දෙකේ. යක් හදාගන්න නැහැ ලොකු ගස් දෙකේ ඉන්නවා. ඒක පොඩි ඉඩක් තියෙන්නේ. ඉතින් රාජ්‍ය මණ්ඩලයෙන් නැත්නම් රාජ්‍යරෝ කිව්වලු මේ වන්ද බලන්න. ඊට පස්සේ යන්න බෑ එන කත්තක් උඩ ඉන්නේ කියලා. ඒක මේ එක්කෙනෙක් එක්කෙනෙක් කත්තලා අල්ලගෙන යන තරම් එන ගිරි තබේක නගින්න. රාජ්‍යරෝ ඒත් කමක් නැහැ කියලා. පස්සේ යනකොට පිටිසක් එක්ක ගියාට යන්න බෑ අන්තිමට රාජ්‍යරෝ මිශ්‍රාර් ධාර එළනගල යනකොට මේ මිනිස්සයා ඊට ඇවිල්ලා මේ ගහ කස්පිනේ ඉදියට ඇවිල්ලා අවුවතපත් අපේ ඉන්නවා. මේ රාජ්‍යරෝ ඉස්සරහට එනකොට අවුව මෙයා ගැඟට වැටෙන අවුව නතර වෙලා ඒව නැල්ලක් වගේ. ඉතින් මෙයා ඉස්ස ඇහැරලා බලනකොට රාජ්‍යරෝ. ඊට පස්සේ වත් මේ කටේ රාජ්‍යරෝ මම මම බොහෝම සතුටුයි. අපේ මේ රාජ්‍යයේ මේ වගේ ඥානවන්ත කෙනෙක් ඉන්න කෙනෙක් ගැන. ඒ නිසා මම බොහොම පුරවැසියෙක් මේ තරම් උසස් තත්ත්වයකට පත් වෙනවා. අතුතුයි. ඉතින් මම ආවේ ඔබතුමාගේ මේ වැඩවලට අපෙන් කෙරෙන්න තියෙන සහයෝගය මොකද්ද? අපිට මොකද්ද කරන්න පුළුවන්? අනේ පොඩි උදව්වක් කරන්න එක්වල මතින් යන්නේ එක්වල අවබෝධයක් ඇති. අනිත් වගේ නිකන් කට්ටිය ඕන කෙනෙක් ආවට තමයි දැනගන්න ඕනේ තමන්ගේ විවිධකේ කවුරුවත් එන්නේ. අපේ විවිධකේ ලැබෙන අපිට අවබෝධයක් වැටෙන්න නම් සෙනග නැත්තම් කිව්වොත්. ඒක කවදාකවත් මේ පිරිසෙන් අහලා ඉගෙන ගන්න පුළුවන් පාඩමක් නැහැ. පිරිස උගන්වන්නෙම රැළට වැටෙන. රැළට වැටුනොත් රැළට. ඒක නිසා හුදු ඇතුළත විශේෂම සත්‍යික එහෙම නැත්නම් අප්‍රමාදයේ දන්න කෙනා ඕනෙම දෙයක් අපතේ. තමන්ගේ විවේකය එහෙම නැත්නම් ඒ විවේක බුද්ධිය නැත්නම් මාත්‍රික මම ඉන්න එකට වටිනාකම කියන්නේ. ඒකේ තියෙන භයානකකම තමයි යම්ම දවසක මේක නැති වුණොත් අංගන. ඒක පුළුවන් තරම් ප්‍රවේශයෙන් පාවිච්චි කරන්න ඕනේ. මේ අනවශ්‍ය ආත සත්කාර සම්මාන සිලෝකද නැත්නම් විවේකද කියන. ඒ නිසා මේ සංසර්ගයේ සහ සංගණිකාව කියන දෙක දුමාකාර ප්‍රවේශන කටයුතු. අපේ සරුවච්චන් වහන්සේ ඒක තනක මේ නාගික සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. මේ සම්මුතිකායේ කියන්නේ. සරුවච්චන් වහන්සේ අරණියකට ගියාට පස්සේ ඒ ගමේ ඉන්න මිනිස්සු ගොඩාක් පැහැදි භෝග අරගෙන විශාල සෙනඟක්. මේ වගේ ඉන්නනම් ඔය පිටුපත පස්සට හේතු ළඟ කෑ ගන්න. ඉන්න සෙනඟක් ඇති. ඒක නාගිත ස්වාමීන් වහන්සේ තමයි ඉන්නේ සර්වඥාන්සේ උපස්ථාන. ඉතින් නාගිත හාමුදුර උපස්ථාන කොටස බුදුරජාන් වහන්සේ අහන කවුද නාගිත මේ මාළු කඩේ මාළු කඩේ කියලා වගේ කෑ ගහන කෙවුර කෑ ගහන රත්යක් ඇන්නේ මොකද්ද කියලා බලන්න. ඇස්සේ කියලා බලන්නට එතන රාජරාජ මහා මාත්‍යවරුයිත් විශාල පිටරක් ඇවිත් සර්වඥාන්තයට කැකි බෝගන. පූජා බංග. ඊට පස්සේ ආම්දුරයිල කියන සර්වඥාන්තයට අවසරයි ස්වාමීන් වහන්සේ මේ ගමට ඔබ වහන්සේ මේ කැලේට වැඩි බව දැනගෙන ගම්නසියන් විශාල පිටරක් ඇවිල්ලා ඉන්නවා. ඔබ වහන්සේ කැපදකලා වැඳලා පූජා පාන්න පූජා. යන්න කියන්නේ මම කිසිසේත්ම අවශ්‍යතාවයක් නැහැ. මේ කෙවුලොත් එක්ක මට ගම්මුවක් නැහැ. නාවික හමුවට හරි විශාල වෙහෙසකටපත් වෙනවා ඩිප්ලොමැට් එකේ දැන් මිනිස්සු කියන්න විදියක් නැහැ. ඒකම අවසරයි ස්වාමීන් වහන්සේ සලකා බලන්න. නාවික මම කියන දේ අහන්න කට්ටියට කියලා කියන්න මට කිසිසේත්ම මෙහෙම කෑ ගන්න කෙවුන් පිරිසක් එක්ක ගන්න. කසිනිය හම්බුනේ ඒ පිරිසට. කියනවා සර්වඥාන්ත විවේකයට ගන්න. මේ වෙලාව විවේක වෙලා ඉන්නේ හම්බුනේ. ඒ පිරිස කියනවා මේ අපේ කවදා සර්වඥාන්ත දකින්න ගන්න කලාතුරකින් නිසා කොහොම හරි අප සම්මිය කොයිමට කරන් දෙන්නේ. පදිත අවස්ථාවේ. ඉතින් ආයත් නාගිත හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ සාස්ත්‍රණ ස්වාමීන් වහන්සේ මේ කටයුතුන් සත්‍යහමින් පූජා බාන්න අරගෙන පැහැදකින්ට වන්දනා කරන්නයි කැමති. අනේ අනිතර වට ආරම්භ කරනවා. මම තුන්වෙනි සැරේටත් කියනවා. ඔය කෑ ගහන කෙවුලොත් එක මට කන්දුමක් නැහැ යක්. ගිහිලා ආවට පස්සේ නාගිත හාමුදුරුවන් හරි මේ අතරමැද හරි අමාරුවකටපත් වෙන්නේ. ඒ වගේ බුදුජානන්සේ නාගිත හාමුදුරුවන් කියනවා නාගිත මේ සරුවච්චන් වහන්සේ තථාගතයන් වහන්සේ විවේකයට කැප. තථාගතයන් වහන්සේ විවේකයේ වෙන තථාගතයන් වහන්සේට වෙන කැපකරන් බැරි දෙයක් නැහැ. මම කොච්චර විවේකයට කරදද කියලා කියනවා මම විද්‍යුත් ගමනකට රැඳුණාට පස්සේ මම යන පාරේ ඉස්සරහා ගව්වතුර තරම් මිනිහෙක් වෙන්නේ නැත්තම් පිටිපස්ස ඇල්ල බලනකොට ගව්වතුර තරම් මිනිහෙක් වෙන්නේ නැත්තම් අඩු ගන්න මට වැඩිලි කැටිලි දෙකවත් විවේකේ නාට කරනවා. ඔක තීරේ දෙනකක් මට වැඩිලි කැටිලි තද වෙච්ච එක. අපේ ඉස්කෝලේ හිටපු ගණන් සර් අපි මට මට ගණන් සාමාන්‍ය පුළුවන් ලක්ෂණ 33ක් විතර ගන්න මට මේ දාගත් තිබුණා. ඒ සර් හොඳට පිටේ දෙන්නේ දීලා. උගායිත හොඳ දේවල් කියනවා කියනවා මේ ලෝකේ මම නම් ওই නිවන විශ්වාස කරන්නේ නැහැ. මම දන්න සත්‍ය දෙකයි තියෙන්නේ. මේ වැසිකිලියන් තෝරනකොට වැසිකිලියක් හම්බ වෙනා විතර සපක් නම් මයි ජීවිතේ මොනවක් අත. ඒ වගේම මුත්‍රා පිට වෙන්න ප්‍රත්‍යබල වෙලාක මුත්‍රා කරන තරක් හම්බ වෙනවා. ඉච්චර සපක් ලෝකේ නැහැ. ඇත්තටම සෙනග ඉන්නකොට ඒකේ පස්සේ රහම්බුරාවල් ගිය පාර තොරතුරු විලාදි මාසේ එයාට අමතක ඉඩක් ලැබිලා තියෙනවා මේ දසනිකා රහණි අග්නියාස යන්න බැරි එක මොනම විදිහකට යන්න මේ මෙයා දොස්තරලත් උංගක් කියලා කතා කරනකොට එයා කියලා තියෙනවා හොත් ඒක රිසෙප්ෂන් එකේ වැඩ කරනවා මට මැනේජර්මයි රිසෙප්ෂන් එකේ ඉඳ ගන්නවාද ගාකල් හොයලා බලනකොට යාගේ ඉන අමුත්ත වැඩි පිට වෙලාවේදී අමුත්ත ආපුවම යට අවශ්‍ය නැට මුත්‍රා ගන්න බැරි නිසා ඉන්නේ. ඒ කවුන්ටර් නැගිටලා යන්න විදියක් නැහැ. ඉතින් ඒක ඉතිර කරගෙන ඉස්සුවාම අන්තිම කායික රෝගයක් වත්පත්. මේ වගේ අපි දවසකට මේ ඝනසංගනිකාවක් ගන්න මේ වැඩ නිසා අපි අවශ්‍ය පරිවෘත්තීය ක්‍රියා හරියට කරගන්නවා. ඉතින් ඒක මම මේක කරදර වාද නොකිය අරින්නේ නැහැ. කො මානසික රෝගයක් වඩපත් වෙනා එක්කෝ කායික රෝගයක් වඩපත් වෙනදී එහෙම කෙනෙක් මරණ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම කනගාට මොකද ඒ ඔය ඒ වෙලාවේදී කෑ ගහන පූජා බාන දෙන කිසිම කෙනෙක් මරණ මොහොතට ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලෝ වැඩේ කරගෙන යනවා. මත අර්මංශය මරණයට බොහොම දෙනකොට හිතා ගන්නවා මේ තරම් කලකලා කරපු වැඩ වලින් මට කියලා මොකක්ද කියලා. නැත්නම් ජීවිතේ පැත්තෙන් බලනකොට මරණය නම් බඳු දෙයක් භයානක දෙයක් නාට මරණය පැත්තෙන් ජීවිතේ දිහා බලනකොට මේ ජීවිතය කායේ ඉන්නේ මොකද්ද ඉතුරු? ආ මේ නිසා මේ ජීවත් වෙන කාලෙදීම බණ අහලා මොකක්. තර්කයට කල්පනා කළා හිතන්න. නැත්නම් මේ සත්‍ය උපදීත වීම අප්‍රමාද ධර්මයකට පිටලා සංගනිකාවයි. එහෙම නැත්නම් මේ සංසර්ගයේ තියෙන ආදීනව තේරුම් අරගෙන අපිට අපි සමාජශීලී සත්වන මිනිස්සු කියලා කියන සමාජශීලී සතෙක්. ඒක පෞද්ගල වර්ගයෙන් තියෙනවා. සමාජ වර්ගයෙන් තියෙනවා. ඉන්න පුරවැසියන් වර්ගයෙන් තියෙනවා. කරන්න පමාවෙන්න එපා. කවදාකවත් ඒව නිසා මේ ඇලි ගලි වාහයට යන්නේ ඊට බේර ගන්නට කියන කෙනාට විතරයි මරණය තේරෙනවා. ඒ වගේම අවසාන වශයෙන් කතා කරන කාර්යසාංශේ ප්‍රපංච රාමතාව. ප්‍රපංච රාමතාවය කියන්නේ මම ඇත්තට ඒක මගේ වචනයක් නෙවෙයි තරම් සරුවත් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. මේ ලෝකේ අපකරා පැමිණෙන සැප හෝ වේවා දුක හෝ වේවා. අපකරා පැමිණෙන ඉවසන්න පුළුවන් දයක් වේවා නැත්නම් බැරි දයක් වේවා මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා කල්පනා කරන්න ගන්න. කීර්තියක් පාපයක් එනකොට අපි හිතන්නේ මේ හේතු කර්මයක සම්බන්ධ වුණා නම් මෙතෙන්දී මේ වැඩේ හරියනකොට කීර්තියක් එනවා. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ. ඒකම අපිට මොකක්ද සත්‍ය බලන නින්දාවක්. නින්දාවේ හොඳට හේතු බලනකොට අනිත් පැත්ත කවදා තාර්කිකව නෙවෙයි ඒ හැතිලා තියෙන්නේ. මේක මොකක් හරි හේතුවක් ඇති. නමුත් අපි මේක බලන්න ගියලා ගත්තේ නැත්නම් අපිට පේන්නේ සාධාරණ විදිහට කටයුතු විදිහට අපිට නිදායි. හොඳට හොයලා බලනකොට ඒක ඇවිල්ලා තියෙන්නේ හේත් සම්පූර්ණයි. හේතු දැක්කට පස්සේ පේනවා මෙතන මේ චරිතක මම හිටියා. වෙන කෙනෙක් මේ රඟපෑවත් මේ නිඳා වෙන්න. ඒක ධර්මතාවයක් මිස ඒ නිඳාව මම නෙවෙයි, ඒක මගේ නෙවෙයි, ඒක මගේ ආත්මය නෙවෙයි කියන කල්පනාව මම දෘෂ්ටි ගැන කතා කරනකොට ඉතාමත් කිට්ටු මාත්‍රාවක්. හුඟක් අමාරු මාතෘකාවක්. අමා මේකට හිත පුතු කරගන්න කෙනාට නම් මරණය එනකොට ඒ අර ඔය සයිකොලොජි පොත්වල තියෙන මරණය එන වෙලාවේදී අවස්ථා පහක් පහු කරනවා. උදාහරණයක් වශයෙන් යම් වෙලාවක උත්තරාර්ථික කයිල කිව්වොත් ඔබතුමාට ඔබතුමීට කැන්සර් එකක් තියෙනවා තව මාස දෙකයි කල් තියෙන්නේ කියලා කවවම දාකවත් කිසිම කෙනෙක් ඒක බාර ගන්න ඒකට ප්‍රතික්‍රියා කරනවා. ඒක දොස්තරට වැරදිලා වෙන්නේ නැති නැත්නම් වෙන කෙනෙක්ගේ එක්ස් එකක් අපන්න වෙන්නේ කතා කරන්නේ මගේ එක්ස් එක නෙවෙයි වෙන්නේ නැති. කොහොම හරි කරලා ප්‍රතික්‍රියා කරනවා. ඊට පස්සේ ටික දවසක් මේක වහගෙන හිටියට මේක අන්තිමට කායික ප්‍රතික්‍රියාවක් වඩපත් වෙලා එහෙත් වලට උත්තර දෙන්නේ නැතුව බෑ මට ඕනේ නෑ ඔය බේස් කරන්න කියලා ඒ වගේ අවධියක්. ඊට පස්සේ අන්තිමට කොහොමද ටිකක් මෙල්ල වෙලා කමන්නේ දොස්තර ජීවිතය අහන්න වෙනවා බේස් ගන්න වෙනවා කියන මට්ටමට ගිහිල්ලා අත්ත ડિප්‍රෙෂන් එකක්. අන්තිමට වෙනකොට මම බාර ගන්න ගන්න. බාර ගන්න තැනට එනකම් කවදාකවත් කරන්නේ නැහැ. ඒ චිත්තක්ෂණේ ඒ පෙළ ගැස්ම අනිවාර්යයෙන් තියෙනවා. ඉතින් අන්න ඒක දැනගෙන අපි ඒ වගේ දේවල් වලට කිට්ටුවට යන වෙලාවල් එනවා අපිට අපමණ දේවල් කැමති වගේනකොට මේ කිසිම දෙයක් එක චිත්තක්ෂණයක gediya පිටින් එන්නේ නැහැ මොකක්ද? හැමදේම එන්නේ චිත්තක්ෂණ දෙක තුනක්. චිත්තාශයක් අන්නේ සිද්ධි රාශියේ ප්‍රතික්‍රියා නොකර ඇයි මම මැරෙන්නේ අනිත් මිනිස්සු මැරෙත් බැරිකොත් මටම මේ දෙකේ ආවේ මොකද කියලා ප්‍රතික්‍රියාව කෙරුවත් කවදාම අපිට බාරගත්ත එක්කත් පස්සට ඒකේ නෝ බාහිර ගන්න පුළුවන්කම ඇත්තටම ආනේ ඒක පුහුණු කරන්නේ ලේෂම ක්‍රමේ තමයි ලාභයක් ආවා සත්කාරයක් ආවා නින්දාවක් ආවා ආඩුවක් ආවා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා බලන්න හදන එක තමයි අපි සාමාන්‍ය මේ අස්තලෝක ධර්මයේ කම්පාණ වීම කියලා කියන්නේ. ඉතින් ඒක අර සිල්ලක්කාර ජීවිත ගත කරනකොට පේන තියෙන්නේ මේ බය ආදු ගතියක්, කොන්ද පන්න ගතියක්, නෝන්ජල් කමක් කියලා. මොකද කවදා හෝ මේරීම ඇති කෙනා එනකොට මේ උපේක්ෂාව තමයි ඉතරක්. ආන්න උපේක්ෂාවේ ඉඳ අනිවාර්යම මේ ප්‍රපංච කරන ගතිය. මමයේ මාගේ මගේ ආත්මය කියා ගන්නා ගතිය හැම සිද්ධියකදී බලන්න මම හිතනවා අමාරුම දේ කියලා. ඒක තමයි මේ සතිය පිහිටීමෙන් සහ අප්‍රමාද වීමෙන් අපි කරන්න හදන්නේ සිද්ධියකට මෙන්න මේ වගේ ඒක මමය මාගේ මගේ ආත්මය කියා ගන්න තරමට කෙලසෙන්න කලින් සිද්ධිය ඇති හැටිය දකින්නයි කියලා කරුවත් නැති කියන්නේ අන්නේ ප්‍රපංච කරන්නේ ඉස්සල්ලා අවස්ථාවක් නේ. සංස්කාරණය කරන්න ඉස්සල් අවස්ථාව මුල් අවස්ථාව යෝනිසෝමනස්කාරයෙන් දකින්න නම් අපි වාකල් මේ සතිය වැඩිීමේ කටයුතු කරගෙන කරගෙන යනකොට උපමාවක් වශයෙන් කියනවා ආනාපානෙ කොච්චර දැක්කයි කියලා අපි කිව්වත් තවමවත් ඒකේ ආරම්භක පටන් ගන්නම නිකලෙස් අවස්ථාව දැකලා. දක්ින තෙක්ම ඒක මේකම නැවත නැවත කරලා ආනාපාන සතිය කරන හරි ගියත් ඒක මම නෙමෙයි මගේ නෙමෙයි ආත්මේ නෙමෙයි. වැරදුනත් මම නෙමෙයි මගේ නෙමෙයි ආත්මේ. ඒක බාධා කරන හිතවිලි ආවත් ඒ හිතවිලි මම නෙවෙයි මම නෙවෙයි ආත්මෙ නෙවෙයි කියන හැඟීම බලන්න නම් ඒක කීපයයි ඉන්නවත් මෙනෙහි කරනවක් නෙවෙයි ඒක ආවහම ඒක දිහා සාතරව බලන එක තමයි කරන්නේ ඉදිරියට ප්‍රතික්ෂේප ප්‍රතික්ෂේප නොකර ප්‍රතික්‍රියා නොකර එන ඕනම දෙයකට මුහුණ දෙන්න හදනවනම් අපිට කියන්නේ ඒක තමයි ප්‍රපංච කරන්න කියන්නේ එන්න මේක නාට විතරයි කියනවා මරණ අවස්ථාවකදී මේ එන මරණයට අර කාල් ජොන් කිව්වා වගේ ජීවිතේ පැත්තේ නෙමෙයි මරණය දිහා බලන්නේ මරණය මරණය පැත්තේ දිහා බලනකොට උච්චකල්ප කරදර ටික දැන් ඉවරයි කියලා පුදුමාකාර සාන්තියක් ඇතිවෙනවා. ඉතින් මේ නිසා තමයි සරුවත්නාංශ මේ මරණ අනුස්සති භාවනාව විස්තර කරලා කියලා තියෙන්නේ ජීවිතයේ තියෙන අනිත්‍යත්වයක් ඒ වගේම මරණයේ තියෙන ස්ථිරත්වය. ජීවිතය අනිත්‍යයි මරණය අනිත්‍යයි කියලා කිව්වහම පරමාර්ථ සත්‍යයක් කතා කරනවා. අපි මේ ජීවත් වීම පිළිබඳව මෙච්චර විස්තර කරන ගියාට ඒක ඇති දෝෂයක් නෑ ඒ ජීවිතේ ජීවත් කරන්න ඕනේ මරණය අමතක කරන්නේ නැතුව ජීවිතය අනියතයි මරණය නියතයි කියලා දීපත් කරන්න තවසේ විනාඩි ස්වල්පයක් හෝ ගත කරන ඒ විනාඩි ස්වල්පයේදී අපිට කියන්නේ ජීවත් වෙන්න අනිත් ඒවා වෙලාවල් වල මොකද කරන්නේ අතීතය ගැන හිතනවා අනාගතය ගැන හිතනවා රාගෙ හිතවිලි හිතනවා ද්වේෂෙ හිතවිලි හිතනවා අත්මාන්නේ නමුත් පරණානුස්සතිය කරන චිත්තක්ෂණය අත්මාන්නේ මේ වාගේම මේ මරණය පිළිබඳව එළඹ සිටි සිය නැත්නම් පරණසුති වගේම මරණය සම්බන්ධයේ සර්වඥාසිකේ ධර්මදේ විශේෂයෙන් සම්මාදිට සූත්‍රය වගේම අතිසම්පාති බොහෝම ලස්සන තැනක් වෙනවා මේ මරණයට හේතුව කියන්නේ ජරා මරණ දෙකට හේතුව එතකොට ජරාව කියන එක වෙන්නේ ජරා ඊරණතා කණ්ඩිච්ඡම් පාලිච්ඡම් වලිච්ඡත්තා ආයුනෝ සංඛාර කියන්නේ කැඩෙනවා විඳා දිරායත්ත දෙකට අපි ජරාව මරණය කියනකොට චුක්ක, චවනකා, වේදෝ, අන්තරදාන, මච්චු මරණ කාලකිරියා කියලා ඒකේ කෙලවර සඳහන් අපි හරියට උනන්දුයි මෙන්න මේ ජරාවටපත් වෙවි. ඒ වගේම මරණය නම් ඕනෙම නැහැ කියන්නේ. නමුත් සර්වඥාන්සේගේ දේශනාව අනුව සාරිපුත්‍රනාථ මතක් කරනවා මේ මරණයට සහ ජරාවට හේතු මොකක්ද කියලා. ධර්මයේ ජරාවට සහ මරණයට හේතු ධාතු. අපි ජාතිය පිළිබඳව තියෙන පුදුම මංගල හැකියි. ජාතිය බොහොම වටිනා දෙයක්. උපත්ති කියලා කියන්නේ බොහොම මංගල කාරණා, බොහොම වටිනා දෙයක් කියලා අපි ඒක දැනකලි පවත්. හැබැයි ඒක නිසා ඇතිවෙන ජරා මරණ දෙක ප්‍රතික්ෂේප. මෙන්න මේක තේරුම් අරගත්ත දවසේ හොඳටම කැපී පෙනෙන්නේ සර්වඥාන්තගේ පළවෙනි උදාන කාතාවේදී අනේක ಜಾති සංසාරං සන්දහා විස්සං අනිප්පිතං අහකාරං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්ප මම මෙතුවාකල් මේ ಜಾති සංසාරේ ಜಾති සංසාරේ ඉපදෙමින් යන මේ සංසාරේ අනේක ಜಾති සංසාරං සන්දහා විසං දුවතුවා හෙව්වා එළ බෙලවා හෙව්වා රූප බැඳ බැඳ හෙව්වා අනිත්‍ය සම්මත හම්බුනේ භාකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පු මේ ජී හදන වඩුව ඔයා තමයි කොච්චරද එතකොට කිය හදලා ඉවරයි අපි හැම ආත්මක පරිශ්‍රණය පටන් ගන්නකොට මම එක්ක ඇතුලේ ඉවරයි ඒක නිසා අපි මේ හැදිච්ච මම හැදිච්ච ජරාව හැදිච්ච මරණය නැති කරන්න හදනවායි කියලා කියන කිසිසේත්ම තර්ක තර්කයට කලකිරියක්. ඒකේ හේතුව හොයලා බැලුවොත් ඒකට හේතුව જાතිය නම් අපිට උත්සාහ කරන්න වෙන්නේ මත්තට ආයේ જાතියක් නැති වෙන විදිහට ජරා මරණ දෙකේ විකාශය. ඒක දැකපු දවසේ තමයි සර්වඥයන් සඳහන් කරේ සහකාරක චිත්තෝසී පුණගේහන් අකාක්ති. මේක ඇති කරන මේ තෘෂ්ණානමති තෘෂ්ණාවට සැපෙන ජාති දුක අලුතෙන් යමක් අලුතෙන් බලාපොරොත්තු වෙන තණ්හාවමයි මේ ජරා මරණ හේතු වෙන්නේ ඒක දැක්ක දවස මගේ ඒ කියන්නේ මගේ අකලිෂ් කෙරුවා සංස්කාර විසංකාර බවට පත් කරයි කියලා නැත්ේ අර අතර පෙර නිමිති දකින කොට ජරා යාති මරණ සහ ඇවිත් එක්ක ජාතිද මේවට හේතුව ජාති බව දැනගත්තේ ඒ නිසා උත්සාහ කරේ ඉපදිච්ච කෙනාගේ ජරාව නැති කරන්න. ඉපදිච්ච කෙනාගේ වයසට යන්න. ඉපදිච්ච කෙනාගේ මරණයට කෙනෙක් කවදාවත් එකයි කරන්න පුළුවන් ඉන්නේ ආයත ඉපදීමක් නැති වෙන තැනක කටයුතු කරාන ජරා ව්‍යාධි මරණ ඉන්නේ නැහැ. නමුත් අපි මේ නීචර මේ වකිනා ආගමක ධාර්මික කටයුතු කරන සීල සමාධි ප්‍රඥා පුරන්නේ නැවත જાතියක් ඇති නොකිරීම සඳහා කියලා කිව්වොත් මම බෝධනේ කියන්නේ. මොකද ඒ තරම්ම ජාතිය පිළිබඳව අපි ළඟ තියෙන මංගල හැකියි. නමුත් කවදාවත් ජාතිය තුනට පස්සේ නම් ජරාව කරන්නේ නැහැ. ජාතිය නැති කරන්නේ නැහැ. ඒක නිසා ඒක තර්කානුකූලව කවදාවත් කරන්න පුළුවන්. ඉන්නේ මේ පටලැවිල්ල තමයි වෛද්‍ය විද්‍යාව වෙන්නදි කරන්නේ මං හිතන්නේ හේතු කරන්න පුළුවන්. ජාතිය ඇතුළට පස්සේ ජරාව නැති කරන්න පුළුවන් වේකේ තමයි අදහස් කියන්නේ. නැත්නම් ව්‍යාධිය නැති කරන්න පුළුවන් මරණ නැති කරන්න. කවදාකවත් ජාතියක් නරකස් නැති කරන්න බෑ. ඒ නිසා බුදුන් පාසාවෙන් කියනවා නොමරන කිසිම වෙදෙක් ලෝකේ නැහැ කියලා. කොයි වෙදත් අනුන්ගට පොරොන්දු වුණාට මම ජීවත් කළ වෙන කියලා ඒ කියන එකක් මරනවා. ඒක නිසා අපි මේ කරන වැඩ පිළිවෙලේ සම්‍යක් දෘෂ්ටිය තියෙන්න ඕනේ. මේ මුලට හිත දාලා, ඊගාව ආත්මය ඇති වෙන තැනට හිත දාලා, ඒකට යනකොට සූදානමින් ඉන්න. නැත්නම් මුල ඇති වෙන හැටි තියාකොට, ආරම්භයේ තියාකොට, බීජේ පැලවෙන තැනට යනකම් හිත ගෙනියන එක. ඉතින් ඒක තමයි මේ ආස්වාදයක් දිහා බලනකොට ආස්වාදය අපි දක්නකොට ආස්වාදයක් වෙලා ඉවරයි. ආස්වාද ගොරෝසු වෙනවා කියන්නේ. ඒක අන්තිම ගොරෝසු වෙලා තමයි අපිට අහුවේ. ඊට පස්සේ මේ භාවනාවෙන් කරන්නේ දුන් සමස්කාරයෙන් කරන්නේ දැන් සතියෙන් කරන්නේ ඒක දිහාම බලන් ඉන්නකොට ඊට පොට්ටකට කඩේ සියුම්පත් මේ හැදීගෙන එන ආස්වාදය දිහා බලන්න. කොහොමකට තව විදිහට කියනවා නම් ස්පිරිතාලයක් අපි වෙන් කරනවා නම් පිළිකා රෝගීන් සඳහා ඉස්ලාම් දුරු පිළිකා කිසු කරකට. ඒක මේ කාලකණිකමට එන්නේ. ඒ කාලකණින්ද වෛද්‍ය සාහිත්‍යය මොනවක්වත් කරන්න බෑ. නමුත් වෛද්‍ය විද්‍යාවෙන් හොඳ පැත්තක් තමයි එයත්න්ට පිළිකාවට රෝග ඇති අරුදිතල කරගන්න. එන්නේ ඇවිත් රෝගී ටික කාලයක් යනකොට අර හොඳටම දරුණු රෝගී තත්ත්ව රෝගය හැකිගෙන එන රෝග ලක්ෂණ පහළ වීගෙන එන කෙනෙක් ඉන්න තියෙන අවස්ථාවක්. ආවොත් ඒ දරුණුටපත් වෙච්ච රෝගීන්ට බෙහෙත් නැති නැතුවද රෝගය හැදීගෙන එනකොට බෙහෙත් ගන්නකොට මේක රෝගීන්ගේ ಗುಣ අනුව වෛද්‍යවරු දැකලා මේ පරිේෂණ ප්‍රතිඵල එලි කරොත් ඒගොල්ල කියා හිටින් ඉඳ තියෙනවා පිළිකාව හැදිලා අන්තිම වෙනකම් බලන් ඉන්න එපා මෙන්න මේ මේ රෝග ලක්ෂණ එන කට්ටිය වහාම ස්පිතාලෙට එන්න මොකද ඒ අත්තන්ගේ දුව වීමේ ප්‍රදේශය වැඩි එතකොට මොකද වෙන්නේ දෙද්දු වඩ වඩාත් ඒ රෝග ලක්ෂණ කිප් ලක්ෂණ තියෙනකොට වාර්තා කරන්න පුරුදු වෙනකොට වඩ වඩාත් නාමක කුංචි බෙහෙත් වලින් සුව කරන්න පුළුවන් තත්ත්වෙට ගිහිල්ලා අන්තිමට අඩු කරගෙන ගියොත් එහෙම ඒත් අගේ මේ ඉදිරියට අන්නේ කටුවට වල උතුමත්වෙන් උතුමත්වෙන් හරිම කරන්න පුළුවන් තත්ත්වයක් වුණා. ඒ නිසා පටන් ගන්න යකි උක්‍ර හරිම කරන්න බෑයි කියලා කියන පිළිකාරෝකේ තමයි. නමුත් ඒක හැදීගෙන නැත්නම් අල්ලගත්ත දවසේ ඊටත් වැඩිය ලාමක රෝග ලක්ෂණ පෙන්වලා දෙන අල්ලගත්ත දවසේ මේ රෝගයේ සූක්‍රීමේ තියෙන හැකියාව වැඩි වෙන බව තේරෙනවා. අන්න ඒ වගේ තමයි ආසත් ප්‍රසාති තාම ගොරෝසු තැනින් අල්ලගත්තට අක්කෝණ චිත්‍රය බලන්න මේ ගොරෝසු වෙන පොත්තකට ඉස්සලා ඊට පොත්තකට ඉස්සලා ඊට පොත්තකට ඉස්සලා කියලා කවදා හෝ රස්සේ කෙලවර ඉඳලා ආස්වාසිය කියන එක හැරෙන පටන් ගන්න නමෝ විච්‍යයට පටන් ගන්න තැන දක්වා අල්ලපු දවසේ තමයි අපිට මේ ආස්වාද ප්‍රසආද දැක්කා ආරණ්‍යයකට ගත්තා වශී කරගත්තා කියන කියාගන්න. එනිසා මේ ආස්වාද ප්‍රසවාසෙත් එක්ක ජරා මරණ දෙක හොඳට අවබෝධ කරගන්න ක්‍රමකට වෙන්නේ අපි මේ දෙහිමිට ආස්වාද ප්‍රසආද දෙකේ ධාතිය දක්වා. ඒකට හේතු වෙන හුස්ම නොදැනෙන තැනක. මේ දෙහිමිට දෙහිමිට ඒක තමයි විනාඩි 10ක් 15ක් යනකොට සමහර විටක ආස්වාද ප්‍රසවාසයේ මුල මැද අග වශයෙන් බලන්ට සියලු ආස්වාද ප්‍රසවාස මුළුල්ලම බලන්ට සර්වඥාන්සේ මේ උපදෙස් දෙයි. මේකන අපි ඉස්සලා කතා කරේ සම්මුති වශයෙන් ජරාවටපත් වෙන එක පාරමිතාවක් නැහැ. මේ දැන් කතා කරන්නේ ඕනම සංසිද්ධියක. ආහානයකට, දකින්නයකට, බලන මේ රස විඳින, ගඳ බලන ආස්වාද ප්‍රසවාස කරන කයේ වැඩ ඕනම දෙයක යම් විදියකට ඒකේ කෙලවර පිළිබඳව පරිපාලනයක් අවශ්‍ය නම් බොහෝ වෙලා බලහන් ඉඳලා ඒකේ ධාතිය පටන් ගන්න ලාතපතිලා ලාවට නමෝ විචිර පටන් ගන්න දක්වා මෙන්න මේක දහසක් කරනකොට පුළුවන් ආනපන දැක්කට ආනපන අපිට වශී කරගත්ත ආනපන හැම පැතිකටම දැක්කා කියන්නේ. නමුත් මේක ආධුනික යෝගාවචක ආනාපානෙ ගොරෝසු වෙලාපත් තේරෙන්නේ නැති කෙනෙකුට උදා ගන්නවත් බෑ. නමුත් ගොරෝසුට හරි අන්තක්කත් කෙනා බොහෝ කල් භාවනා කරන්න කරන්න වෙනකට වඩා මේ ධාතිය ඒක ආරම්භයේ පටන් ගන්න තැන තේරුම් ගන්න හදන්න හදන්න හදන්න මේ පුද්ගලයා අන්තිමට ප්‍රශ්න කරන්න පුළුවන් ඉස්සල වාඩි වෙලා සියලු පහසුකම් දෙනවා කල්ලා ගන්න බැරි ආනාපානෙ දැන් වැඩ කටයුතු කරන්න පුළුවන්. අච්චරම ගැඹුර නැති වුණාට සිත් අත්හරින්න. ආනේ විදිහට මේ ජරා මරණ කියන ආසන්න ප්‍රසවාසයේ අන්තිම කෙලවර පිළිබඳව යම් සම්‍යක් දෘෂ්ටියක් ඇති කරගන්න ඒකට හේතු වෙන ඒ જાතිය අල්ලගත්ත දවසේ ඔය සර්වඥාන් වහන්සේ උදාපකවා වගේ මෙතුවා කල් වෙච්ච වැඩ පිළිවෙලේ මුල දැක්කොත් මෙන්න මේ වගේ ඒකට සමාන්තර ලකුණු රාශියක් දැක්කා ආස්වාද ප්‍රසවාස අපි ආස්වාදය අරගමු ආස්වාදයේ මුල දැක ගන්න තරම් පිළිසිද්ධියක් බොහෝ වාර ගන්න පානපාන කරපු දිනාට මේ හිතක් මොනම අරමුණක්වත් නැති හිතක් අරමුණක් අල්ලන මුල්ම අවස්ථාව ගත්තොත් ඒ ආස්වාදයක් අල්ලන අවස්ථාව. ඒක රූපයක් දකින වෙලාවේ, සද්දයක් අහන වෙලාවේ, රසක් බලන වෙලාවේ, රසක් බලන වෙලාවේ, හිතවිල්ලක් කරන වෙලාවේ මේ තාලේ තමයි කිසිම මොකොත් නැති පිරිසිදු චිත්ත සංස්ථානයකින් තමයි මේ ඇහිීම, දැකීම ආදී වගේ කටයුතු සිද්ධ වෙන්නේ. මෙලෙසින් පිටින් කළ සිද්ධ එකට යනවා නෙවෙයි කෙරෙසිච්ච එකක් සම්පූර්ණ නික්ලේශී තත්ත්වයට පත් කරලා ඒකට තමයි අර්ථින් කෙරෙසේ. ඉතින් එහෙමනම් අපිට කරන්න තියෙනවා නික්ලේශීව පවතින චිත්ත සංස්කාරයේ දැකීමේ. ඒකටම හිත යෙදීමෙන් අලුතෙන් කෙලස් එන වෙලාවේදී කෙලස් ඇති නොවීමට ආශාසි වේවා නොවේවා ආදී වශයෙන් දක්වපු දේ හොඳයි නරකයි වශයෙන් සුභාසුභ වශයෙන් දැක ගන්න නැති වෙන විදිහට එළඹ සිටි සතියෙන් ගත කර ගන්න පුළුවන් වුණොත් හරියට ඒකට කියන්නේ ඇස්සත්තේ නමුත් අන්ධයෙක් විදිහට බලන්නේ. බලන දේ පිළිබඳව මති මතාන්තර පහල කරගන්න. අන්නත්තේ නමුත් බීරෙක්සේ හැසිරෙනවා. ඒකෝට ඇහිම සම්පූර්ණයෙන්ම සිද්ධ වෙනවා. නමුත් අපේ හිත ඇහූ දේ වර්ණ ගැටෙන්නේ. ඇහූ දේට ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හොඳට ධර්ම තිබුණාට මෝඩෙක් විදිහට හැසිරෙනවා කියලා කියන්නේ චිත්ත වීදේ හොඳට තේරෙනවා. කටයුත්තක් වෙන්නේ. අසාධාරණයක් වෙන්න පුළුවන්. ඒ නොවුනත් බව. නොදන්නා කෙනෙක් වගේ ඒක සම්පූර්ණයෙන් බලන්න පුළුවන් ශක්තියක්. අන්තිමට මතක් කරලා තියෙන්නේ බේරෙන්න ගන්න පරිණියක් වගේ ඉඳලා බේරෙන්න. ඉතින්දී අදහස දෙන්නේ සත්‍යදෘෂ්ටි මතු කරන්නේ ආරම්භය ඕනම දෙයක අසුරුවා ගැනීමේ ශක්තිය වැඩි විකල්ප වැඩි වටිනාකමක්. ඒක ප්‍රමාදයටපත් වෙලා කෙලස් පරිත උනොත් තමයි දෙයක් උනත් මේ පොතෙන් කඩන්න පුළුවන් වෙලාවේ කඩා ගන්න නැති වුණොත් අවසාන රෝගයෙන් කපා ගන්න බැරි වෙනවා. නිසා සිද්ධිය මරණය, ජාති, ජරාව කොච්චර බරපතල දෙයක් වුණත් ඒකේ යහදෙන උත්තරයක් හම් වෙන්න හේතුව දක්වාම එට. හේතුව වෙන්නේ කාටි. ඕනම දෙයක් එක විල්ලක් වේදනාවක් සත්‍යයක් දැකීමක් ඇහිීමක් කොයි දෙයක් පටන් ගන්නකොට පුදුම නික්ලේශී මනසක් මේ වැඩ පිළිවෙල දිහා අසතිය ප්‍රමාදයටපත් උනොත් තමයි අපි මේක නරක වශයෙන් අතිවර්ග වශයෙන් පටලවාගෙන ඒකෙන් දිගින් දිගට කෙලෙසුනවා. ඒ නිසා සම්‍යක් දෘෂ්ටිය කියන එක විචු කරගන්න තුනත් ඒක පිළිබඳව අදහස් එන්නේ තේන්නේට පැහැදිලි කරගන්න නැතුව අපි භාවනා කරන කොච්චර ගියත් මේ අතරමැදදී හිතවිලි දානවා. අපි අතරමැදි සංකල්ප එකතු කරනවා. අපි අතරමැදි ප්‍රතික්‍රියා කරනවා. අතරමැදි මේවා ගුණවත් නොකර මනින්න හදනවා මම ආනාපා මම ඉන්නේ මොන ධානයේද මම ඉන්නේ මොන මාර්ග ඥානද ආදි වශයෙන් මනින්න හිතන්න ගත්තොත් ඒ සෑම දෙයකින් වෙන්නේ අර ප්‍රත්‍යක්ෂය ඒ චින්තාමය ඥානවලින් කලවම් සුඛමය ඥානවලින් කලවම් ඒ කිසියම් දෙයකට කලවම් වෙන්න දෙන මොහොතේක් වගේ ඊරෙක් වගේ කණෙක් වගේ චිත්ත දිහා විපස්සනාවේ බලන පුරුදු වෙනකොට අපිට තේරෙන පටන් ගන්නවා චිත්ත සංකල්පය අද්දුම්ම කෙලසින් පිටපත් කරගෙන යනවා ඒක නිසා ජරා මරණ දෙක පිළිබඳව දැනගන්නත් ඕනේ නැහැ. ජරා මරණ පිළිබඳව මරණානුස්සතිය වගේ දෙයකට අපි දුරදාගෙන ඉන්නත් ඕනේ. නමුත් ඒකේ හේතුව ජාතිය බව තේරුම් කරගන්න අරගෙන පුළුවන්. නමුත් ඒ ප්‍රත්‍යක්ෂයෙන් ඉතින් යනවා කියලා කියන්නේ අපි මෙතෙක් කල කමෙදුක පහලට පීනවා නම් කමෙදුක ඉහළට පීනන්නා වාගේ යනවා. ඒ නිසා ඒකට එකම අරමුණ බොහෝ වාර ගන්න. දැක්කලා දැක්කලා දැක්කලා ඒ අරමුණ ක්‍රමයෙන් වැඩිගෙන එන හැටි සම්පූර්ණ ක්‍රියාවලියට කියන තමයි එක ප්‍රමිතිය. ඒක නිසා අරුවචන් වහන්සේ බුදු වෙලා ආනාපාන වට. රහතන් වහන්සේලා රහත් වෙලා ආනාපාන වට. සෝවාන් වෙච්ච කෙනා සකදාගාමි වෙන්නත් ආනාපාන වට. සකදාගාමි වෙච්ච කෙනා අනාගාමි වෙන්නත් ආනාපාන වට. අනාගාමි වෙච්ච රහත් වෙන්නත් ආනාපාන වට. කපුලක් කොහොමද කියන එක කපුලක් කොහොමද නැති කරන්නත් ආනාපාන වට. බ්ලඩ් ප්‍රෙෂර් එක දිනන එක බස්සන්න අනපන්න. ඒ ඔක්කොගෙම වෙන්නේ මොකද්ද? අර නික්ලේශීව මුල් තැනට අදින්න අදින්න අපිට ඉතිලික තමන්ට හොරක් අද්දෙන්නකොට හෝ පාටිකල් ශක්තියක් තියෙනවා. මාව කියලා කියන්නේ අන්න ඒක දකින්න නැතුව ඒක පුරුදු කෙලෙස් සහිතව දකින්න ප්‍රමා වෙනවන මේකත් කපන්න වෙලාවේ කඩා ගන්න නැතුව පොරේ කපන්න පැත්තට කරපන්. ඉතින් ඒක නිසා යම්ම වෙලාවක මේ විදිහට සිද්ධියේ මුලට අදින්න දැනගත්තා නම් නිවන කියලා කියන්නේ අලුතෙන් ගෙනත් දීප එකක් නෙවෙයි මුල පටන්ම පැවතිච්ච ඒ නික්ලේශී தත්ත්වය සබ්බපාපස්සා කරන විදිහට පවු නොකර සිටීමේ ප්‍රතික්‍රියා නොකර සිටීම අරසකට. ඒ ක්‍රම වේදේ තේරුම් ගන්නේ පිළිසිදු වෙච්ච දවස තමයි. අපි හිතන්නේ මෙන්න මේ වගේ සමීකරණයක් ඇති ඒ සමීකරණ දිගේ මෙහෙම කරන යනකොට තේරෙයි කියලා. සමීකරණ නැතුව නෙවෙයි. මොකද ඒ වුණාට පස්සේ ගියාට පස්සේ තේරෙනවා ගිය කෙනාගේ පාර වෙන. මේ අනුරාධපුරේ ඉඳලා තියෙන එක ආම්දුරුනම ඒ මුලාදේ. ඉතින් ආම්දුරු ත්‍රිපිටක එකක් පාඩම්. කොහොම හොඳ භාවනාවක් ආම්දුරු. අත්පාඩම් කළා ඒ දවස් තුනක් ගෙඩියක් ගහන්න රත්තරන් මුලි හදපු ගෙඩියක් ඒක ගැහුවොත් ඒ කියන්නේ ඕනම කෙනෙක් වගේ ප්‍රශ්න අහන්න මට ත්‍රිපිටකේ ඕන දෙයක් පුළුවන් කියලා මේ පරීක්ෂණේ ඉල්ලංග කරන ගෙඩිය ගහිලා. ඒතුලා බෑ හම්බුනන කිව්වොත් දැන් මම සම්පූර්ණ නිසා මම ගෙඩිය ගන්නවා. ඉතින් පස්සේ යාගේ ගෙඩි ගහලා කාමරේට යනකොට ලොකු ආම්තුරු දුලාවේ ආම්තුරු නායක ආම්තුරු කවුද දුලාවේ යද මේ රත්තරන් ගෙඩිය. අවසරයි මං ගැහුවේ. එයි කියලා. ඊට පස්සේ මම මේ පෞගේ ටිකෙන් බණ භාවනාත් ආම්තුරු පිටින් කට පාන කරා මම දැන් පුළුවන් නිසා මම කැමැති කෙනෙක් ඇවිල්ලා මාව පරීක්ෂා කරනවා. ආ කියලා නිකම් බුණා. කතා කරලා ඒ ආම්තුරු ප්‍රශ්නයක් අහලා දුන්නා දුලාවේ. දුලාවේ ආම්තුරු උත්තරයක් දීලා. එනකොටම හ්ම්. කියලා නිකන් ඒක හරිත් නැති වැරදිත් නැති වෙන විදිහේ නිකන් විශ්මය පළ කරන විදිය හ්ම් කිවිලක් කරලා. ඊට පස්සේ චූලාවේ ආහාර කරලා දෙන්නේ ආ මේ උත්තරේ වැරදි වෙන්නේ නැති කියලා තව උත්තරයක්. හ්ම්. ඒ තව උත්තරයක් තිබා. හ්ම්. චූලාවේ ආහාරට පිටින් ටික පිටින් ටික සැකපා. ඒක දැන් චූලාවට තේරෙනවනේ වැටෙන්නට තියෙනවා කියන්නේ. ඔය ඉස්ලාම් ජීවිතේ හරියි. මම ඒකට දුන්න කෙනෙකුට රැකෙක දෙකක් දුන්නා. ආයෙත් නම් ඔබ දන්නේ නැති. ඒ නිසා මාතර ඉන්න හාමුදුරනමක් ඒ හාමුදුරුවෝ පිටකේ ගන්නවා ඒ හාමුදුරුවෝ පරික්ෂණය සමත් වෙන්න නම් කටපාඩම් කරලා ගුරුවරයෙක් එක්ක ඉගෙන ගන්න. අනේ සූදාද හාමුදුරුවෝ බොහෝම සතුටු එකක්. ඒ මාරි කමන්නේ මම දැනගන්න උත්තර 500ක් විතර වෙන ගන්න කාගෙන අර කියන හාමුදුරුවෝ කියලා කිව්වම මට අසවල් මගේ ගුරු හාමුදුරුවෝ ඔබ ආසලම කරගෙන ඉන්නේ කියලා මට කර්මා කළ මේ පිටකේ ආචාර්ය මතයත් සමග උගන්වනවා. ඉතින් ඒ හැමදෙකම අනිවාර්යයෙන්ම මම මේ ආචාර්ය මත පැත්තෙන් බannකොට සංයුත්ත නිකාය අංගුත්තර නිකාය දෙක නම් කටපාඩම් තියෙනවා. දීඝනිකාය කටපාඩම් වෙන අනිත් සූත්‍රවල එච්චරම විස්තර මතක නෑ. ඒක කාලෙකින් මම මේ වැඩේ කරලා නෑ. ඒක නිසා මම පුළුවන් හැටියට කියලා දෙන්නම්. එහෙනම් අපි මෙහෙම කරමු. ඔබතුමා දැන් දන්නවනේ දැහැන කෝපයක්. ඔබතුමා උදේ වරුවේ, දවල් වරුවේ ත්‍රිපිටකයේ පෙළ බුදුහාමුදුරු කියපු වචන ටික සංකේතින් කියලා. මිනිසුන් දෙද්දී කියලා 50ක් වශයෙන් කියන්නේ. මම රැයට ඒක ආසාදෙමක් කියලා දෙනවා. අතුහව කියලා දෙනවා. මේක තුනාත්කත් නේ කියලා දෙනවා. මේ දෙන්න ඊට පස්සේ ඉස්සරහට සම්මඩුවක් හදලා මිනිසුන් දහතර ගස්සවලා අපි ත්‍රිපිටකයේ මෙන්නගේ සංගේ සංග්‍රහයක් පවත්වන එක ඒක විශාල සෙනඟක් රැස් වෙලා මාස ගාණක් කුලාගේ හම්බු දෙවියෝ බණ කියනවා නායක හම්බු ඒකට අටුවාව දෙන්න. කොහොම කර කර කර කර යනකොට අන්තිම දවසේ ඉවර කරන දවසේ අර තුලා විහාම්සෝ කියලා උදේ පාන කියලා දවස් ඉවර වෙනකොට අර අටුවාව කියලා දීපු හාම්දුර අර හාම්දුරෝගාව සැරිම වැටිලා අනේ තුලාගෙන් මට අනුකම්පා කළා මට කමටහන දෙන්න. එහෙම ආදරණක ඉස්සරහ. ඒ තුලා විහාම්සෝ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගුරුකන් නීලාසන කර තමයි මේ ආකාරي මත ඉගෙන ගත්තේ. නමුත් දැන් ඔබ වහන්සේ මං ඉස්සරහට ඇවිල්ලා ඇදලි බඳගෙන කියනවා මට කමඨානක් දෙන්නේ කියලා ඊයේ කියලා. ඊයේ කිනාගේ පාරද. ඒක කිනාද මම ගුරුවන් දැන්දලා තියෙනවා. ගුරු අහක පොසදන්නත් භාවනා කරලා තිබුණේ. අර දවල් වගේ කියන බණකෙන් තේරුම් ගන්න කියලා තියෙනවා. මේ හාමුදුරු ආචාර්ය මධ්‍යස්ථයිකව දැනගත්තට කිනාගේට තරම් ප්‍රායෝගිකවක් දැකෙනවා. ඒකයි අර ඇවිල්ලා දන ගහලා කමඨානක් කියලා. ඒ නිසා කිනාගේ හාමුදුරුවෝ කමඨාන දීලා ඊට පස්සේ ගොඩ බුදුහාමුදුරන් කියලා යන්න ඔබතුමා පිළිබඳව ආයෙ පිටුකේ ගැන පරීක්ෂණ කරන්න දෙයක් නැහැ මම ඒක සාක්ෂිකේ ඊපස්සේ පුරාවේ ආම්බාද කොට ඇවිල්ලා අන්ති කාණකට පන බහන උගන්නන කටයුතු කරගෙන ඉන්නකොට සංකේත ඉන්නකොටම ආරම්භයක් අවදවට මාත්‍ර ස්වාමීන් වහන්සේ අප පුරාවේ ආම්බාද වහා මෙතෙන් යන්න ඕනේ ඊට වෙලා කාමරයට යන්න නැතුව පස්සට අරගෙන ඒ කාම ශිෂ්‍යොත් එක්ක ලොකු ආම්දෝ බලන්න ධ්‍යාන කියනකොට මේ ආම්දෝ වගේ කෙනෙක් රහත් නොවි තේරුම් පාන්න බෑ මේ සම්ම නියතමානී ආම්දෝ. මම මේ මාස්ගේ ගෝලයක් කියලා තියෙද්දිත් පාඩකට ඇවිල්ලා කමටහන් ඉන්න නිසා අනිවාර්යයෙන්ම හත්ලා තියෙනවා කියලා ඒක අන්තිම කටයුතු කරනවා. ඒක කාලේ නිවේ. වටාන් මාසල මතක් කරන්නේ. මේ දුක් වහන්සේට තේරිලා තියෙන අතුලා යාම්පෝ යාගේ ගුරු හම්බුගේ වශයෙන් මේ මාත්‍රේ ඉුවට භාවනාවක් කරලා අත්දකපු. අත්දකපු වෙනාගේ කතාවක්. පොත දැනගෙන එහෙම නැත්නම් ධර්කේ දැනගෙන ඔච්චර කතා කරා. මේ කතා කරන එක නාට මාර්ග සත්‍ය අවබෝධයක් නෑ. මාර්ග සත්‍ය අවබෝධ වෙන්නෙම නිරෝධ සත්‍ය අවබෝධ වුණාට පස්සේ තමයි. නැත්නම් ඒත් එක්ක. වෙනස වෙන මාර්ගයක් කියලා දෙයක් නෑ. මේ මාර්ගය තමයි අපි මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් කියන්නේ. අන්නේ සම්‍යක් දෘෂ්ටිය මුල් කරගත්ත මාර්ගයක් නේ කියන්නේ. මට හරියන දේ මේකයි කියලා කවදාකවත් කල්පිතයක්. පරිේෂණ කරන්න කරගෙන කරගෙන යනකොට මුලට අදිනවනම් අන්නපා. යම් දවසක සම්පූර්ණ මුලට ගියා. ධාතිය නැති කරන තැනට ආනාපානේ ඉන්නකොටම නැත්නම් ආස්වාසේ ඉන්නකොටම ආස්වාසේ ඉන්නකොටම එකට රාගයක් එනකොටම ද්වේෂයක් එනකොටම චිත්ත මෝහයක් එනකොටම සත්‍යයක් එනකොටම වේදනාවක් එනකොටම පිටිවිලක් එනකොටම අල්ලගන්න පුළුවන් තරමට ඥාන විදියට තේරෙන්නේ හිතවිල්ලක් ආවත් වේදනාවක් ආවත් සත්‍යයක් ආවත් ඒ තුනේ වෙනසක් නැහැ. අහු වුණොත් තුනේ වෙනස්කමක් තියෙනවා හානියකුත් තියෙනවා. මුලදී අල්ලගත්තොත් කිසිම දෙයකට හිතට හානි කරන්නේ නැහැ. නිසා එනකොට සූදානම් ගතිය තියෙනවා නම් අන්න එයාට තමයි සම්‍යක් දෘෂ්ටිය. නිසා සම්‍යක් දෘෂ්ටිය කවදාකවත් මාර්ගයේ අවබෝධයෙන් තොරව ලැබෙයි. නිසා අවබෝධය සහ සම්‍යක් දෘෂ්ටිය අතර තියෙන මේ කටනොප්පන භාවය පුදුමාකාර විදිහට අපතන් ඒකපත් කරන්නේ නිරෝධ සත්‍යයට පස්සේ තමයි මාර්ග සත්‍යය කියන්නේ. මාර්ග සත්‍ය මුලටම කියන්නේ. ඒ නිසා අපි මේ දැනට සමහර විචක අපි යන පාර හතරේ විතර හැකත්. මේ කොච්චර කරා මේ සැකසයිත් පරිදි සහිත මාර්ගික මිස අපිට සාක්ෂාත් කරගන්න අවබෝධ කරගන්න ක්‍රමයක්. මේ සම්මේ කරන ප්‍රයත්නය මේ කන්නාමාන දිටුලින් තොරණ ලාභ සත්කාර කේතුක සංසාවෙන් තොරණ අහිංසක ප්‍රයත්නය පුදුමාකාර වටිනාකමක් තියෙනවා. ඒක කිසිසේත්ම අපි කාටවත් කියා පාන්න කරනවා. උගන්වන්නට පඬිතුකම් කරන්න පුළුවන්. ලාභය සත්කාරයක් පිටස සාමාන්‍යයක් කරනවා නෙවෙයි නම් මේ ක්‍රමේ අපිට කවදාකවත් ජරා වේලාවට මරණ වේලාවට කරන්න බැරි නිසා දැන් මේ කරන ක්‍රමේ නිසා අපිට ලැබෙන වැරදි උනක් කමන්නයි අත්දැකීම් පුදුමාකාර වටිනාකමක් තියෙනවා. සම්‍යක් දෘෂ්ටිය පැත්තෙන් බලනකොට අපි යමක් හොගත් එකම චිත්තක්ෂණයක් අපේ කන්තියක්. ගොඩාක් යෝගාවචර හරි කනගාටුවෙන් ඉන්නේ මෙච්චර මහත් වුණාට තම ප්‍රතිඵල නැහැ. මේක බලාපොරොත්තු තරම මට අහවල් මාර්ගයට යන්න බැන්නා, ඵලයට යන්න බැන්නා, ධ්‍යාන ලැබුණේ නැහැ ඒක. මේ තේරම තණ්හා මාන දිට්ඨියෙන් කඳපු මාර්ගඵලව කතා මෙම ළඟා වෙනකොට මම ආයේ නැති වෙන එකයි ළඟා වෙන බුද්ධල නැති වෙන එකයි මේ මාර්ග ප්‍රමේයය. ඒක තමයි ඔය මං පාඩුවක් කරලා කිව්වා වගේ ගෝ පහන් කියලා මහන්සලා අපි හිතමු මේ ජීවිතේම සෝවන් වුණා, පකදාගාමි වුණා, අනාගාමි වුණා, රහත් වුණයි කිය. මේ අවුරුදු 2500ක් පස්සේ ඉතිහාසයේ කිසිම රහතන් වහන්සේ නමක් රහත් වුණයි කියලා පාඨයක් ගන්න කිසිම තැනකට කිසිම දවසක මම සෝවාන් වුණා කියලා පාඨයක් ගන්න. දාන්න මිනිහෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන මිනිහෙක් හිටියොත් තමයි මට සෝවාන් වුණේ නැහැ කියලා කනගාටු. දැන් ඔබේ හැදලා බලන්න කවුද මේ ප්‍රතිබක හොයන්නේ. කවුද මේ ප්‍රතිපල ඉන්නේ? අපිට කරන්න තියෙන අපි විසින් කළ යුතු හේතු සම්පාදනයේ මිස මම ඉන්නේ අසවඥාක්ද මේ ඥානද කියලා හොයන්න හදනවනම් පැහැදිලිවම මිත්‍යා දෘෂ්ටියක්. පැහැදිලිවම මම මාගේ හැඟීම නැත්තම් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන ගැටියක් තියෙනවා. ඒක බරපතල අපරාධයක් නෙවෙයි. මම කියන්නේ බලන්නේ. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන අපි මේ වෙනකොට ප්‍රමාණික සත්‍යාවක්, ප්‍රමාණික වීර්යයක්, සතියක්, සමාධියක්, ප්‍රත්‍යාවක් ඇති කරගෙන තියෙනවා නම් ඒකට අමාරුයි. අපි මේ දැන් ඇති කරගෙන තියෙන මේ මූලාරම්භය තමයි අමාරුම ටික. මේක දිගට කරනවා නම් අනිවාර්යයෙන්ම අපි යන්නේ ඊළඟට තමයි. ඒක නිසා මේ කියන්න දෙන මම ඔබ ඔබ බලන්න දෙයක්. අපි යන්නේ සුන්දර ගමනක්. අපි යන්නේ තව වටිනා ගමනක් කියලා කර කරගෙන යන කරගෙන ආපු වැඩේට නම්බු වෙන්න නම් අනේ මට මෙච්චර කෙරුවට තාම ප්‍රතිඵල නැහැ නේ කියන අර ඒ පිටුම් වෙච්ච මුඩු වෙච්ච අදහසක්. ඒක අනිවාර්යයෙන්ම සම්‍යක් දෘෂ්ටිට කරගන්න. හැබැයි මේක මේ බක්වතර අපරාධයක් කියලා මම කියන නැවතත් කියන්නේ. ඕන මොකද අපි ලෝකෙ කුරුදු කරලම තියෙන අපිට දෙමාපිය ගුරුවරු ප්‍රතිපල. මේ ගමනේදී ඒක හරියට. මේකදී අපි සම්‍යක් දෘෂ්ටියක් ඇති කරගන්න ඕනේ. අපි ශ්‍රද්ධාවෙන්, දීර්යෙන්, සමාධියෙන් කළ යුතු අප්‍රමාදවත්. කළ යුතු සතිය වඩනවා ප්‍රතිඵල එනවනම් ආදී නැත්තම් එකක් දෙන්නේ ඒ ප්‍රතිඵල මම මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි ධර්ම කාරණා හේතු කාරණා වෙන ගැහුම් අනිවාර්යයෙන්ම ඇත්තටම එලේ ගහන ප්‍රතිඵල තියෙනවා කියන සම්‍යක් දෘෂ්ටියම ප්‍රතිඵලයි. මොකද මට අර ඥානෙ මේ ඥානෙ මේ මාර්ගෙ මේ මේ අභිඥාව මේ සෝවාන් වීම කියන එක දැනගන්න ඕන නම් සත්පුරුෂ සූත්‍රයේ කියවන්න අන්න බුදුහාමුදුරුවෝ පෙන්නලා කියලා තියෙනවා කොහොමද කියන්නේ තමන්ට කියලා මේ ඥාන ලබා ගන්න එක මොන තරම් අසත්පුරුෂද කියලා. මොන තරම් පටලවිලා කියලා ඉතින් ගන්නකොට ඉවන්නේ නැති වෙන එකයි. ඒ තමයි ධාතිං ප්‍රඥාති ජාති සමුදය ජාත්‍යරාන්ත පජානාති ජාත්‍යරා සමුදයන්ත පජානාති ජාත්‍යරා නිරෝධන්ත පජානාති ජාත්‍යරා නිරෝධ ප්‍රතිපදා මක්කච්ච පජානාති කියන එකේ අමුතුකාරයකට විස්තරක් ගන්න පුළුවන් මේ සම්මා දෘෂ්ටි එනිසා කෙටියෙන් කියනවා නම් තමන් මේ සම්පාදනය කරන හේතු ගැන අහිංසකව ආඩම්බර වෙන නිසා කවදාකවත් මට මේ ලැබිච්ච දේ මදි කියන එක ආවනම් ඒක සම්‍යක් දෘෂ්ටියක් නෙවෙන බවත් ඒක හොඳට විග්‍රහ කරලා තලිය යුතු බවත් මට නම් තේරෙනවා. ඒ නිසා ජීවිත දිනාම සත්‍ය වෙන්න ඕන. අපි මේ කරගෙන ආපු මේ අදාළ කියන සත්‍ය සමාධිය ආදී ධර්ම එකක්ක. ඉතර කල්පනා කරන කවුරු කිව්වට කිව්වෙත් නෑ අපි දෙන්නේ එකතු වෙලා පටන් ගන්නවා. අපි සම්පූර්ණ කොහෙද ප්‍රභවයකින් පටන් අරගෙන අදාළ මේ ඔක්කොම ළමෙට එකතු වීම පොඩි ආශ්චර්යයක් කියලා හිතනවා. වෙන ಗುಣ වඩන කට්ටිය එකතු වීම. ඒක පුදුම ආශ්චර්යයක්. ඒකනේ අපේ බරපතල වැඩ ටික ඉවරයි දැන්. අපිට දැන් තියෙන්නේ මේක සමගියේ. මේක කරගෙන කරගෙන යනකොට දිගින් දිගටම ප්‍රතිඵල අපේක්ෂාවකින් තොරව හේතුපාදනය කරන සංවාදින ප්‍රතිපාදනය. ආන ඒ කාරණා මත කරගත්තන අන්තන්නේ සම්පූර්ණයේ මේ පුරුකෙන් අපිට ගන්න තියෙන මාව ගන්නවා කියලා හිතනවා. අනිවැනි බණක් කාලා සුභාක් සතුටු සතුට වෙන්න පුළුවන් වෙන්නේ ඒ සඳහා දවස ශක්තියට යට කරපු දෙනා. දවස සීල සමාධි ප්‍රඥා පූර්ණයට ගත කරපේ කරන ලොකු සත්‍යක් ඇති වෙනවා. ඒකට ඉස්සර කරගන්න බැරි එකන ඒ තරම් සත්‍යක් ඉන්නේ නැහැ. ඒක හේතුව ඒ තරම් වටිනා කාලය අර තරම් ප්‍රයෝජනවත් විදිහට කරගන්න බැරි. ඒ නිසා එවැනි අත්ව හිතා ගන්න තියෙන අපිට මේ අනිත් කාර්යකාරී වර්ගයෙන් තිබුණට අවත පුරාම ඉච්ඡාචරං ඉසින්නෝ වාතයානෝ වායවතස්ස විගත නිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මේතං ධාරණා දවසේ හිටගෙන ඉන්න වෙලාවක වේවා ඉඳගෙන ඉන්න වෙලාවක වේවා ඇවිදින වෙලාවක වේවා ඉස්සත් වෙලාවක වේවා තද බලමින් දේ නැති සෑම වෙලාවක අපි අධිෂ්ඨාන කරනවා. ඒතත් සති කවිතේය බ්‍රහ්මමේතං විහාරං හිතමව ඕකේ ජීවිතේ ප්‍රශ්නවා. කොච්චර කාර්ය බවතන් කිරියත් ඉන්නේ ඉන්නේ ඉරියව්වේ සතිය පවත්වනවා නම් මොන වෙකින් විදිහේ සත්‍වාසත්‍ය දරා ජාත්‍යරක් ප්‍රශ්න සත්‍වාසත්‍යෙන් කවුරුකම් නිසා. ඉතින් පටන් ගන්න තරමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ ඒක කොච්චර ප්‍රතිඵල ලැබුණද කියන ඉස්සරහට කියලා මේ කරගෙන යන වැඩ ධෛර්යයෙන් ශක්තියෙන් යුක්තව කරගෙන යන්න මේ ධර්මෝත්සාහයක් හේතු වාසනා වේවා ප්‍රාර්ථනාවයි අද මේ විතර දේශනාවෙන් අපතනවා දිනාට සංසිඳා වේවා අහට කාලයනාව මාත්‍යයන් කරන් සිද්ධියක් වෙනවා සම්ප්‍රදාන සුබ ඉදිරිපත් කරනවා ප්‍රශ්නයක් හෝ ප්‍රකාශයක් වෙනවා කරන්න ඒ නැත්නම් අපි සම්ප්‍රදාන සුබ වෙන ගාථා සජ්ජායනා කිරීමේ ආදී විද්‍යාන් චින්තන වීම දේශනා ශ්‍රවණ ප්‍රතිවාර සමාප්ත කරන කියලා මතක්. තාවකාජම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එක්තාවතාජම්මේ ඊසත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච ගම්මේ ඊසම්ප සම්පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත් ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අපි රැස් කර ගන්නා ලද කුසල් නිසා අපිට දිගින් දිගටම කල්යාණ සත්පුරුෂයන්ගේ කල්යාණ මිත්‍යාන්ගේ ධර්ම ආශ්‍රයෙන් වේවා සත්පුරුෂ මණ්ඩලවලින් වේවා අසත්පුරුෂ කියන්නේ අපගේ ඇසීමක් ඇසීමක් අත්න ලැබේවා මේ කුසල් ශක්තියෙන් ගාමි ගමන් කරන මාර්ගයට ආව යම් භාගක මාර්ගෝදී නැත්නම් ඒ සියල්ලක් දුර වෙලා අවසානයේ බුද්ධ ආධිත්‍යයන් ආශිර්වාදයෙන් කරනවට වඩා සාන්ත වූ සුන්දර වූ නිවන පිණිස මේක සල්ලි කාන්ත හේතු වාසනා වේවා. වෙන ප්‍රාර්ථනා දීලා අපි මිනා පුණ්‍ය කම්මේන කාතාවක් හිමිනා පුඤ්ඤ කම්මේන ආමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන ආමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි පාද සමාගමු සතං සමාගමු හෝතු යාව නිපාතත්‍ය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු සත්ව දුක්ඛා සමුච්චති